වහන්සේට සමීප වීමක් ධර්මයේ ජීවත් වෙන ගතියක් සංඝයාක සම්බන්ධ වෙන ගතියක් අනේ අපි රැකපු සීලය කොච්චර වටිනවද කියලා ඒකට අගයන් ආඩම්බරයක් පුදුම විදිහට ලැබෙනවා. නමුත් අපට අපි ගත කරන කාලවලට ජීවිත රටාවට කලාතුරකින් තමයි අපට ඒ වගේ සත්‍ය ධර්මයත් එක්ක සැදී පැහැදී යෙදී ගත කරන්නට ලැබෙන්නේ ඒත් ඒ බෞද්ධ ඉපදිච්ච අපට එහෙම නොඉපදිච්ච සද්ධාර්මික සාන්තියක් නැති ප්‍රතිරූප දේශික නැති විශාල ජනකාවක් ඉන්නවා මේ වගේ දෙයක් අහලවත් නැහැ හිතලවත් නැහැ. ඉතින් අපි ඒත් එක්ක බannකොට ඇත්තටම සෑහෙන පිං කරලා තියෙනවා. නමුත් අපිට මේක මදි. අපි ප්‍රතිපදාව තවදුරටත් තර කරගන්න ඕනේ. ඝන බහල කරගන්න ඕනේ. ඉතින් ඒකයි අපි මේ විදියට සියලු වගකීම් වලින්, ගෘහ බන්ධන වලින්, යුතුයකම් වලින් පැත්තකට වෙලා ශක්ති ප්‍රමාණයෙන් පූර්ණ කාලිනව භාවනා වැඩමුළුවේ ගත කරන්නේ. ඉතින් මුල් දේශනාවේ පටන් අපි මතක් කරගත්ත විදිහට ඒ Brahmacharya ජීවිතය සාර්ථකත්වයට ලං වෙන්න අපි නිතරම සීලානුගහිතය නැත්නම් අපි givisagatta ඒ විවස්ථාවල් ටික අඛණ්ඩව අජිත්‍රව අකල්මාශ්‍යව දරන්න ඕන. ඊබං අපි දිගටම සුතමේ ඥාණයේ හිත පෝෂණය කරන්න ඕන. ඒ වගේම අපි සාකච්ඡාවෙන් සාකච්ඡා අනුග්‍රහිතෙන් මේක අවස්සන්න ඕනි. නැවත නැවත අවස්සලා නිසි සම්‍යක් පිළිවට තැම්පත් වෙන්න දෙන්න ඕනේ. එතකොට තමයි හිතක් සමාධිගත වෙන්නේ. එතකොට තමයි ඒ හිතක ප්‍රඥාව ඇති හැටි දැකීම දැක ගන්න පුළුවන් වෙන්නේ. මුචි අපි ඊයේ වෙනකන් මේ සඳහා සරුවච්චන් වහන්සේ ඉදිරිපත් කරපු ආනාපානයට හා සම්බන්ධ 16 ආකාර ඉදිරිපත් කිරීම. හැකිතාක් දුරට සාකච්ඡා කරා. ඊයේ වෙනකන් අපි උත්සාහ කළේ හැකිතාක් පුළුවන් තාක් විස්තර තියාගෙන මේ රූප ධර්මයක් ඉස්සරහා කරගෙන ඉස්සරහ තියාගෙන පරිමුඛයේ අභිමුඛයේ තියාගෙන භාවනා කරන කෙනෙකුට ඒ රූප ධර්මයේ සම්පූර්ණ ජවනිකා ටික රංගණය සම්පූර්ණයෙන් දකිනකොට නැත්තම් කායනුපස්සනාව නිම වෙනකොට නැත්තම් රූප කර්මස්ථානයේ පරිච්ඡේදයට යනකොට කොච්චරක් අත්දැකීම් රාශියක් ලැබෙනවද නැත්තම් ලැබෙන අත්දැකීම් රාශිය කොච්චරක් ගැඹුරකට ආරාධනා කරනවද ඉස්සරහට ධෛර්යයක් දෙනවද කියන එක. ඉතින් ඒකේ රූප ධර්ම ඒ විදියට මුගක් වාරයක් මුලදි මුලදි වර්ධ ගන්නවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ පිට දිගට දිගට භාවනා කරනකොට එයාට ඒ රූප ධර්මයේම රූපණ ගතිය, හැප්පෙන ගතිය, කම්පන චංචල ගතිය, කක්කලත්ත ලක්ෂණය ක්‍රමයෙන් සියුම් වෙලා ගිහිල්ලා භාවනාව අත නෑර එක දිගට කරගෙන ගියොත් මේ රූපය ආගෙම තව එහෙම නැල්ලක් තමයි ඒකේ තියෙන විඳීම් ස්වરૂප ඒ රූපේ මෙතෙක් නොදැක්ක විදියට මේ රූප අපට කයකට සම්බන්ධ වෙන්නේ මමයට සම්බන්ධ වෙන්නේ විඳීම් ආකාරම ඒක නිසා රූප කර්මස්ථානයේ කායනුපස්සනාවේ ඉදිරියට යන්න යන්න ඒක නතර කරලා පටන් ගන්න වැඩක් නෙවෙයි ඒක යද්දිම අතරමඟදී මේ ගමනට جوړු වෙනවා සම්බන්ධ වෙනවා ඒ වේදනානුපස්සනාව ඒ වේදනානුපස්සනාවේ පුංචි පුංචි ලකුණු මේ රූප කර්මස්ථානීය මුදුන්පත් වෙලා කියලා පැමිණෙන්න කිට් වෙනකොට පේන්න පටන් ගන්නවා. ඒකේ අර සුතමේ ඥානෙ නැති, චින්තාමේ ඥාන නැති, නිසි උපදේශ නොලැබිච්ච කෙනාට ඒ ලකුණු පවා පේන්නේ භාවනා කැරිලා වගේ. විලෝපන වාගේ. ඇයි මට මෙව පේන්නේ කියලා එව්වත් එක්ක රණ්ඩු සරුවල් කරන මට්ටමේ තමයි තියෙන්නේ. ඉතින් ඒකෙදී අනුකම්පා කරන්න ඕනේ. ඒවට උත්තරපත් උත්තර බැඳලා හිත සන්තෝෂ කරගෙන ඉදිරියට යනකොට යනකොට තේරෙනවා මේ රූප වල තියෙන රූපන ඉද්දන කුප්පන ස්පන්දන ඡන්දන ඉන්ජන ස්වරූපලින් එහාට ඒවා තුනී කරගෙන මට්ටම් කරගෙන සමතලා කරගෙන ගියොත් ඒවා ඉබේම විඳීම් ශේෂ්ත්‍රයකට පිවිස පිවිසිනවා. ඉතින් යෝගාවචරය අර රූපත් එක්ක නඩු කියන්නේ නැතුව ආලාප ගන්න නැතුව මේ ඍචි භාවයෙන් ලෑස්ති මනසකින් ගියොත් මේ හැම උණුසුමක්ම සිසිලසක්ම කක්කලත්ත ලක්ෂණයක්ම ඉන්ජන චන්දන කම්පන ස්පන්දන සියල්ලක්ම දැනීම මාත්‍රෙන් තමයි අපට సంతාණයට සම්බන්ධ වෙන්නේ මේ දැනීම විඳීම් දැනීම වලට වැඩිය හොඳ වචනේ විඳීම් අන්නේ විඳීම් දේශ පිට කෙනෙක් එකක් වගේ දුරස්ත බැල්මකින් බලනින්න ලේසි පුහුණුවකින් බෑ ඒ විඳීම එනකොට ඒක බොහොම ගැඹුලකින් ඇතුලකින් අපිට සම්බන්ධ වෙන නිසා අපි සංසාරේ පුරාවට කිරුවේ එන සෑම වින්දනයක්ම මනාපමනාප දෙකෙන් තෙත් කරනවා. කවමදාකවත් වින්දනයක් වින්දනයක් වශයෙන් හෙළුවෙන් ඇති විදිහට යථාභූතව දකින්න අපිට බෑ. එන්නකොටම මේක මනාප වින්දනයක් මේක අමනාප වින්දනයක් කියන එක ඒකාන්තයෙන්ම ඒ పూర్ව නිගමනත් එක්ක තමයි අපේ හිතට එන්නේ. ඒක සමහරු හිතනවා රසාස්වාදය කියලා. සමහරු හිතනවා సౌందර්යය කියලා. මට මේක රස විඳින්න පුළුවන්. මම මේක රස විඳින්නේ නැහැ. මේක මනාපයි මේක අමනාපයි කියලා. සර්වඥාන්සේ මේ මනාපමනාප දෙක හරහා අතන් දැනෙන තාක් මනාපමනාප දෙකට සත්‍යමත් වීම හරහා පෙන්වනවා මේ නම් මනාපමනාප දෙක මැද මනාපත් නැති අමනාප නැති ගොඩාක් වින්දන වගේක් තියෙනවා. ඒකට සාමාන්‍ය ලෝකයා වින්දන කියන්නේ නමුත් මනාප සහ අමනාප දෙකෙන් අපේ කාලේ පුරවන්න බෑ. ගොඩක් වෙලාට තියෙන්නේ මනාපනාප නැති එකේ ඒක සඳහා මනාප වෙලා මනාප වශයෙන් දකින්න අමනාප වෙලා අමනාප වශයෙන් දකින්නකොට පේනවා මේ දෙක අතරමැද යටිපහුවේ නැ අහුවෙන්නේ නැති විශාල කොටසක් තියෙනවා. හරියට කියනනම් ආස්වාසිය නිම වෙනකම් බලන්නේ හිටියොත් ප්‍රස්වාසය පටන් ගන්න ඉස්සෙල්ලා ආස්වාද ප්‍රස්වාසයකට අහුවෙන්නේ නැති අතරමැද හිස් තැනක් අහුවෙනවා ප්‍රස්වාසින ආස්වාසිය නිම වෙනකම් බලහන් හිටියොත් ආස්වාසිය නිම වුණාට පස්සේ රූප වලට අහුවෙන්නේ නැති ආස්වාද ප්‍රස්වාස කියන්න බැරි මොකද්ද යටි තැනක් යටිපහුව වෙනවා මල් පැන්නුමක් කිරි පැන්නුමක් තියෙනවා අපේ මනස කවදාකවත් ඒක දකින්න ලෑස්ති නැහැ තෘෂ්ණාවගේ වැඩේ තමයි මේ දෙක අතරමැද තියෙන හිස්තන පන්නලා දෙක ගැට ගන්න ආස්වාස ප්‍රසාර දෙක ගැට ගන්නවා දෙක අතරමැද හිස්තන පෙන්වන්න නැතුව ප්‍රසාසය ආස්වාසය දෙක ගැට ගන්නවා දෙක අතරමැද හිස්තන පෙන්වන්න නැතුව ඒ නිසා ਸਰවඥාංශ මේ තෘෂ්ණාවට සිබ්බණී කියන නම දානවා මහුංකාරී කියලා ගැටකාරී යා කරන්නේම මේ අතරමැද තියෙන හිස්තන අල්ලන්නේ නැතුව රූප ධර්ම රූප ධර්මත් එක්ක ගැට ගහලා යායට පෙන්නනවා ඔක්කොම රූප ධර්ම කියලා. නමුත් ඒ දෙක අතර ලොකු හිස්තන් තියෙනවා. ඒක වින්දන ශේෂ්ත්‍රයට ගියාමත් මනාපමනාප දෙකෙන් චිත්‍රේ මාවල පෙන්වන්න හදනවා. ඒක පිළිබඳ පොත් ඇගීමක් නොකරන කෙනාට සති සම්පජඤ්ඤේ නැති කෙනාට සති සම්පජඤ්ඤයෙන් බලන්නේ වෙනවා මේක මනාපේ විඳීම් මේක අමනාප විඳීම් බලහන් හිටපම් වෙනවා ගොඩාක් තියෙනවා හිස්තන් මනාවමනාව නැති. ඒ නිසා සරුවචනාංශේ අදුක්ඛම සුඛ වේදනා කියලා මනාවමනාව නැති වේදනාව විඳීම වලට අලුත් නමක් දාන. නිසා සරුවචන උගන්වීමේදී සැප දුක් දෙක විතරක් නෙවෙයි තියෙන්නේ නොදුක් නොසුව නැත්නම් මනාපමනාප නැති මේකට සමහරට සරුවචනසේ මනාපමනාප කියන වචනයම යොදලා මේ මනාපෙ හිතවිලි මනාප විඳීම් මේ අමනාප විඳීම් මේ අතරමැද තියෙනවා මනාපමනාප විඳීම්. ගන් දෙක කලවම් වෙච්චවා. මෙන්න මේකට අවදි වීම පවා. දැන ගැනීම පවා යෝග ජීවිතයක විශාල සාන්තියක්. මොකද අපි වැඩි වෙලාවක් දවසේ ගත කරන්නේ මනාපත් නැති අමනාපත් නැති බොහොම සාන්තබර තැනක. මුත් මේ මනාපමනාප දේ කොච්චර ඡණ්ඩද කොච්චර පරුසද කොච්චර මායාකාරීද කොච්චර ආක්‍රමණශීලීද කියනවා නම් අපිට පේන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මනාපමනාප තිබ්බා වගේ. ඒ හේතුව අසත්‍ය අසම්පජඤ්ඤය නිසා සති සම්පජඤ්ඤය තියෙනවා නම් පේනවා. අපි කොච්චර වගකීම් බහුල කෙනෙක් වුණත් යුතුයකම් තිබුණත් බොහෝ වෙලාට හිත තියෙන්නේ මනාපත් නැති අමනාපත් නැති දෙකේ. ඉතින් ඒකට යෑම පවා මනාපමනාප දෙක නැති හිතට අවදි වීම පවා යෝග ජීවිතක විශාල වටිනාකමක් තියෙනවා. මොකද මනාපයට යටිපහුව වෙන්නේ මනාපයට අනුසේ වෙන්නේ රාගානුසේ. අමනාපයට යටිපහුව වෙන්නේ පසුබිම් වෙන්නේ පටිඝානුසේ. මේ මනාපමනාප නැති තැනට අනුසය වෙන්නේ මෝහේ. අවිද්‍යානුසය. සමෝහේ තියෙන කරාට මේක අහුවෙන්නේ නැහැ. යෝගාවචර මේක කපාන කපාන බුදුරජාන් වහන්සේ මේක යෝගාවචරය හරහා පෙන්නලා දෙනවා කපාන කපාන ගිහිල්ලා තියන තාක් මනාප හිතවිලි වින්දන රාගානුසයත් එක්ක දැක ගන්න. තියන තාක් අමනාප හිතවිලි දෝසානුසයත් එක්ක දැක ගන්න. ඉතුරු වග කියන්න බැරි කොටසක් අහු වෙනවා accounts පෙන්වන්න බැරි කොටසක් ඒ ටික අහු වෙන්නේ මනාප මනාප නැති කොටසට ඒක ගැන දන්නවනම් ඒක සැපයක් ඒක නොදන්නවා නම් ඒක දුකක්. සා භාවනා කළ සතිය අවදි වෙන්න අවදි වෙන්න අපි මෙතෙක්කල් ජීවිතයේ අත්දකපු නැති මේ මනාපමනාප විඳීම් ශේස්ත්‍රයට හිත යොදලා ඒකට අවදි වෙච්ච දවසක් ආපුනොත් ඒ කෙනාට තේරෙනවා මේ නිවන අපේ පිටිපස්සෙම තියෙනවා අපිට අහුවෙන්නේ නැහැ මොකද අපි ඒ තරම් මේ සැප හොයාගෙන යන පිස්සු අධ්‍යාපන ක්‍රමයකට යට වෙලා ඉවරයි. මුළු ලෝකෙම සියලු දුක් ගෙවන් කළ සැප දෙන්නයි අම්මලා තාත්තලා කැමති දරුවන්ට සැප දෙන්නයි ගුරුවරු කැමති ශිෂ්‍යයන්ට සැප දෙන්නයි දොස්තරලා කැමති ලෙඩ්ඩුන්ට සැප දෙන්නයි රාජ්‍ය නායකයෝ කැමති රටවැසියන්ට සැප දෙන්නයි නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ මේ සැප දුක දෙක 100 100 කල 50 50 කලවම් වෙලා තියෙන කියලා බුදුරජාණන්සේ මේගොල්ලත් එක්ක රණ්ඩු කරන්න යන්නෙත් නැහැ. සරුවචාන්සේ සඳහන් කරනවා මනාපමනාප නැති ශේෂ්ත්‍රයක් තියෙනවා. ඒකට අවදි වෙච්ච දවසේ උඹ සැපේ. ඒක දන්නේ නැත්නම් ඒක දුකේ. ඒ නිසා යෝග ජීවිතයේ විශාල සම්දිස්ථානයක් මේ කායනපසනල වේදනානපසනාට මාරු වෙනකොට රූප ධර්මේන්ද්‍ර නාම ධර්ම වලට මාරු වෙනකොට සිද්ධ වෙනවා. ඒක යෝගාවචරයට ප්‍රමාණ කරන්න බැරි තරම්. එදාට තේරෙන පටන් අර ගන්නවා කොයි වෙලාවක හරි මේ මනාපමනාප නැති නැත්නම් අදුක්කම සුඛ නොදුක් නොසුව වේදනාව දැනගත්තට පස්සේ අපි බොරුවට තටමැව්වට වැඩ වැඩි කියලා ඇත්තටම අපි බුබ්බඩේෝ කම්මැලියෝ ඕන තරම් විවේක තියෙනවා. අපි මේ ඇඳලා වෙන්නත් නැතර මම හරි බිසි මට අර යුතුයකම් තියෙනවා මේ වගකීම් තියෙනවා අර මීටින් එකට යන්න තියෙනවා මේ රැස්වීම වලට යන්න තියෙනවා කියලා නිකාම අවාපෑමක් කරන්න. බුදුරජාන් වහන්සේත් එක්ක බලනකොට අනික් ගොල්ල මොනවද මේ කරන විකාර. ඒ දිදී බුදුරජාන්සේ සීල කෘත්‍යයන් සම්පාදනය කරුවේ බොහෝම සුගත ගතියෙන් hina වෙවි සුන්දර ගමනක් යමි ඒ නිසා ඔය කලබලයි වැඩ වැඩි කියන මිනිසුන්ට මං කියන්නේ ශරීර හොරු කියලා බුබ්බඩයෝ කියලා වැඩ කරු මිනිස්සු දැකලා නැතුව ඔය කතා කරන්නේ ඒ නිසා ඊවා කොච්චර කෙරුවත් හිත පුළුවන් තරම් මනාපමනාප නැති තැනට ගිහිල්ලා ඒකේ සුන්දරත්වයේ ඒකේ විවේකයේ ඒකේ උදේ කලාව තේරුම් ගත්තට පස්සේ අපි කොච්චර වගකීම් තිබුණත් හුඟක් වෙලාට හිත තියෙන මනාපමනාප නැතනක ඒක දන්නේ නැත්තම් දුකක් දන්නවනම් ඒක සැපක් මේ වේදනානුපස්සනාව කෙරුවට පස්සේ කායනුපස්සනාව හමාර කරලා වේදනානුපස්සනාදී පීචිපටි සංවේදී සුඛපටි සංවේදී ගියාට පස්සේ චිත්ත චිත්ත සංඛාරපටි සංවේදී එතෙන්දී යෝගාවචරයට බොහෝ විට මේ මනාපමනාප නැති උදාසීන උපේක්ෂක වින්දන වගේක් තියෙනවා කියලා තේරෙනවා හරියට රූප ධර්ම අතරමැද තියෙන අවකාශයේ වාගේ රූප ධර්ම ආස්තික ප්‍රඥප්තිය කියනවා ඒකේ තියෙන අවකාශය කියනවා නාස්තික ප්‍රඥප්තිය කියලා. ඒක වින්දන ශේෂයේ සැප දුක් දෙකට කියනවා ආස්තික ප්‍රඥප්තිය කියලා. ඒකේ අභාවයට කියනවා අදුක්කම සුඛ වේදනාට කියනවා නාස්තික ප්‍රඥප්තිය කියලා. ඒක තර්ක කරලා ගන්න බෑ අත්දකින්න ඕනේ. අන්න ඒකට යනකොට තමයි ඒක අවබෝධ කරනකොට තමයි අපි මේ සැපට අතිරේක සංඥා දීලා හඳුනා ගැනීමට ලකුණු තියලා ඒවට තියෙන තද්ද බල අපේක්ෂාව නිසාත් දුකට තියෙන द्वේෂය අමනාපේ නිසා ඒකට තියෙන නුරුස්නා ගති නිසාත් අපට මේ අදුක්කම සුඛේ විඳ ගන්න හිතේ ස්පාසුවක් නැහැ මේ සංඥාව හොල්මන් කරනවා අපි මෙහි ඉඳලා කවුරු හරි තම්බලා දෙන බතක් කාලා කවුරු හරි එල්ලලා දෙන පැදුරක් වඩ බුදියන්නේ හිටියත් ඒ මොහොතේ ඒ විවේකයේ බුද්ධිත වෙනුවට බුද්ධි විඳන වෙනුවට මේ වෙලාවේදී කල්පනා කරන මම දැන් හෙට ගෙදර ගියාම කොහොමද මේක කරන්නේ එහෙනම් අපි ගෙදර ඉන්නේ නැත්නම් කොහොමද මේවා කරනවා ඇත්තේ කියලා අර වෙලාවේ තියෙන විවේකේවත් විස්රාමේවත් නෙවෙයි බුද්ධ විඳන්නේ සංඥාවල් අපි වටවලල්ල ගෙනියනවා අතීත සංඥා අනාගත සංඥා අතන මෙතන සංඥා අරයමියා සංඥාවල පටලවනවා. ඉතින් කවදා හරි මේ වේදනාවෙන් අදුක්කම සුඛ වේදනාව හරහා විස්රාමයකටපත් කරගත්ත හිත සංඥා හරහා සංඥා කියන්නේ පාළුගේ වළම් බිඳින හිතවිලි. සංඥාවල තියෙන මේ පුස්ස උදු මිරිඟුව තේරුම් ගන්නවා කියන එක කොච්චර අමාරුද කියන එක තමයි ඊයේ ධර්ම දේශනාවේ අවසානයේදී සාකච්ඡා කරේ. එතනදී පුදුම විදියට හිත ෂට වෙනවා, මායාවී වෙනවා, වංචනික ධර්ම වැඩ කරන්න පටන් අර ගන්නවා. එතකොට Tamanගෙම හිත ඉදිරිපත් කරන මේ දේවල් ප්‍රත්‍යක්ෂේද, චින්තාමේද කියලා මොනම ක්‍රමයකටවත් වෙන් කරන්න බෑ. Tamanගෙම හිතෙන් ඇති කරලා දෙන මේ චින්තාමේ දේවල් ප්‍රත්‍යක්ෂ වශයෙන් පෙන්වනවා. ඒකේ ප්‍රත්‍යක්ෂය ආවට පස්සේ සැකයක් පහළ වෙනවා මේක මම හිතලා ගත්ත එකක්ද ප්‍රත්‍යක්ෂයක්ද වෙච්ච දෙයක්ද කරපු දෙයක්ද බලපු දෙයක්ද පෙනුන දෙයක්ද අහපු දෙයක්ද ඇහුන දෙයක්ද කරපු දෙයක්ද සිද්ධ වෙච්ච දෙයක්ද කියලා මේ දෙක අතර විශාල අර්ථ ඡායාවක් මතුවෙන්න පටන් අර ගන්නවා යෝගාවචර ප්‍රත්‍යක්ෂය සහ විඤ්ඤා ප්‍රඥප්ති අතර චින්තාමය ඥාන අතර සම්පූර්ණ පටලවිල්ලක් එනවා මෙතන ඕනෙම පිස්සෙකුට මේ ඔළුව අවුල් කරන්න පුළුවන්. ඕනෙම භූතයකට ඇවිල්ලා මේ ඔළුව අවුල් කරන්න පුළුවන්. ඒ වෙලාවේදී යෝගාවචරයා තම මෙච්චරක් අමාරුවෙන් ගොඩනගාගෙන ආපු මේ ආධ්‍යාත්මික චරිතය නිසි සද්ධාව නැත්තම් බුද්ධත් බුදුහාමුදුරුවෝ කෙරේ ශ්‍රද්ධාව. ඒ මම මේ භාවනා කරන්නේ මේ අතරමඟදී හම්බෙන ලාමක දේවල් වලට නෙවෙයි නිවනටමයි කියන ශ්‍රද්ධාව නැත්තම් හරියට මේ ලෝකේ ඉන්න පිස්සු පිහට්ටෝ ආන්නේ වගේ දෙතෑවර වෙච්ච මනස අවුල් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් අපි දොස් කියනවා තමයි බාහිරයට මේ අසවල තමයි මම නොමගැරී කියලා. නමුත් අසවලට නොමගරින්න පුළුවන් උනේ තමයි මේ බුද්ධ ආගම කරන්නේ වෙදකමක් විදියට. හෙදකමක් විදියට නෙවෙයි. අද ඇමරිකාවට කියලා බැලුවොත් මැලේසියාවත් ඒ වගේ බටහිර ගොඩක් රටවල් ඒ වගේ බුද්ධ ආගමේ භාවනා කරන්නේ ලෙඩසුව කරන්න. එහෙම නැත්නම් තමන මේ භෞතික ජීවිතයේ වෙනද වෙන මාර්ගයෙන් කරගන්න බැරි කාම ආසාවල් ඉෂ්ට කරගන්න. මේ විදිහට මේ ඇත්තටම බුද්ධ ආගමේ වෙදකම හේදකම දෙකම තියෙනවා. සරුවචනාංශයේ වෙදකමට වැඩිය හේදකම වටින බව පෙන්වුවාට අද තන්නි කර වෙළඳ ව්‍යාපාරයක් වෙලා තිනවා මේ භාවනා ක්‍රම. ඒ මොකද මේ ලෞකික සම්පatti භෞතික සම්පatti වැඩි කරන්න භාවනා කිරීමද විශාල රැල්ලක් වෙලා තියෙනවා. ඒ ගමනේ යන කෙනා මේ සංඥාස්කන්ධයේදී ඕන පැටලවිල්ලක් පැටලෙනවා. ඕන ලණුවක් කරනවා. මොකද එයා නිවන සඳහා නෙවෙයි භාවනා කරන්නේ. ඉතින් එහෙම කට්ටිය බාගට තැම්බිච්ච ආලා කියලා මේවට කියන්නේ. එහෙම කට්ටිය තමයි මේ සංඥා ස්කන්ධේ පටලවෙන්නේ. තමන්ට නැවත හැරිලා බලන්න පුළුවන් නම් මම මේ වෙනකන් ආනාපානියක් කරලා යම් ප්‍රමාණයක් රූප ධර්ම ඉගෙන ගත්තා. යම් ප්‍රමාණයක් වේදනා සම්බන්ධයෙන් මේ සැප වේදනා මේ දුක් වේදනා මේ අදුක්කම සුඛ වේදනා කියලා ඉගෙන ගත්තා. මෙච්චර වටින මගේ මේ ಗುಣ චරිතය මේ ලාමක දෙයක් සඳහා භෞතික දෙයක් සඳහා හුදු වෙදකමක් සඳහා පාවිච්චි කරන්න වටිනවද කියලා මේ කතාව මේ වගේ ථේරවාද සම්ප්‍රදායක් ඇති රටක විස්තර කරනවා මිස ඇමරිකාවේ තව අවුරුදු කීයක් යයිද කියලා කියන්නේ. ඇමරිකාට ප්‍රධාන වශයෙන්ම බුද්ධ ධහකම අරගෙන යෑමේදී ප්‍රධාන වුණා මුනිంద్ర ජීතුමා ගෝයන්කා ජීත් එක්ක එකතු වෙලා වැඩ කරේ මුනිంద్ర ජීතුමා බොහෝම නිහතමානී Hindu පසුබිම්ක හැදිච්ච කෙනෙක් එයා කියලා තුන කද්දාකවත් ඇමරිකන් කාරයෙකුට නිවන සඳහා භාවනා කරනවා කියන සංකල්පෙවත් දෙන්න බෑ භාවනා කරන්නෙම භෞතික සම්පත්තිය සඳහා ලෙඩ රෝග සුව කිරීම සඳහා ඒකට කියන්නේ බිස්නස් බුද්දිසම් කියලා මෙච්චර ගාණක් දුන්නොත් මේ ලෙඩේ සනීප කළ දෙනවා මෙච්චර ගාණක් දුන්නොත් මතක ශක්තිය වැඩි කරලා දෙනවා මේ වගේ දේවල් කරන කට්ටිය මේ සංඥා ස්කන්ධයේදී කරකවලතරන කබරයා පොළවේ වගේ තැති ගහිලා පැටවෙනවා උවක්කිට ගලේ ගවගේ නන්නත්තර වෙලා යනවා ඊට පස්සේ මිනිස්සු බුදුහාමුදුරන්ටත් දොස් කියනවා ධර්මයටත් දොස් කියනවා සංඝයාටත් දොස් කියනවා සීලෙත් කඩා ගන්නවා නමුත් බෞද්ධ භික්ෂුවක් වශයෙන් ඉන්නවා නම් භික්ෂුණියක් වශයෙන් ඉන්නවා නම් උපාසක උපාසිකාවක් ඉන්නවා නම් කේන්දරේ පොඩ්ඩක් බලව ගන්න මේ ගමනේ යන්නේ මොනවද ලබන්නද කියන එක. අපිත් මේ කාලේ ලෝකයට ඕන වෙන විදියට ලෝකයා භාවනා කරන නිසා ෆැෂන් එකට භාවනා කරනවාද? එහෙම නැත්නම් මේ භෞතික සම්පatti ලබා ගන්න භාවනා කරනවාද කියන එක පටලවාගත්ත කෙනාට මේ සංඥාස්කන්ධ කඩුවල පනින්න බෑ. යම් කිසි කෙනෙකුට පුළුවන් වුණොත් ඒක සාමාන්‍යයෙන් අපේ ලේවල තියෙනවා ලාභයට සත්කාරයට සම්මාන සිලෝක ටිකක් අදින ගතිය. ඒක යට තියෙන විතර්කයක්. නමුත් ඒක කල්යාණ මිත්‍රොත් එක්ක සාකච්ඡා කරලා මෙහෙම ලෙඩක් තියෙනවා තමයි. අපි පුළුවන් තරම් සාමූහික ප්‍රයත්නයක් දාමු. මේ ලාභෙන් සත්කාරයෙන් සම්මානෙන් සිලෝකයෙන් අයින් කළ නිස්සරණය සඳහා නිවන සඳහා මේ භාවනා කරන්න කියලා. එහෙව් කරදා කරටක් දාගෙන යන මිත්‍රෙක් ලැබුණොත් හොඳයි. ලැබෙයි කියලා සැකයි. බුදුජානනාංශේ කග්ගවිශාන සූත්‍රයේ ගාථා 30 ගානක් දේශනා කරනවා. හැම ගාතාවක් ඉවර කෙරෙන්නේ ඒකෝ චරේ එකග්ග විසාන කප්පෝ. ආමන්තනා ඕති සහාය මජ්ජේ ගමනේ නිසින්නේ තානේ නිසජ්ජාය. අනබිත්තිතං සේරිතං පෙක්ඛමානෝ ඒකෝ චරේ එකග්ග විසාන කප්පෝ. ඒකදි කියනවා ආමන්තනා ඕති සහාය මජ්ජේ. පිරිසක් එක්ක ඉඳ ගියොත් අර වැඩේ කරන්න මේ වැඩේ මම කරන්න අරකයි මේකයි කියලා බුදියන් ඉඳද්දිත් කතා කරනවා හිටගෙන ඉඳද්දිත් කතා කරනවා ඉඳගෙන ඉඳද්දිත් කතා කරනවා නිදාගෙන පැත්ත වැටලා ඉඳද්දිත් කතා කරනවා සෙනඟක් එක්ක හිටියොත් ආමන්ත්‍රණ වැඩි ආමන්ත්‍රණාවදී සහාය මැජ්ජේ ගමනේ නිසජ්ජේ ඨානේ ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් බුදියන් හිටියත් ඇවිදිමින් හිටියත් කතා කරනවා අනබිජිතං සේරිතං පෙක්ඛමානෝ අනේ ඒකට නෑ බෑ කියන්න නොවීම පිණිසත් මගේ ස්වෛරි භාවයෙන් පිණිසත් මම ඒකෝ චරේකක විසාන කප්පෝ කඟ වේනගේ තනි අඟ වගේ මම එහුදේ කලා වෙනවා එකලා වෙනවා නිස්සද්ද වෙනවා පැත්තකට වෙනවා කියලා අදිෂ්ඨාන කරගන්න දෙවන්නේක් නැහැ මේ ගාථාවන්තිය එක තැනක තියෙනවා සචේ ලැබේතන් නිපකං සහායං කියලා. යම් හේතුවකින් Tamanට Taman වගේම නිවන පමණක් හොයන ලාභ සත්කාර වලට යට නොවන යම් කල්යාණ මිත්‍රයෙක් ලැබුණොත් එයත් එක්ක යන්න පමා වෙන්නේ කියලා දීලා තියෙනවා. බෑ ඊට පස්සේ ගාතාව තියෙනවා එහෙම කල්යාණ මිත්‍රයෝ ලෝකේ නැහැ කියලා. ඒ නිසා තනි වෙයන් කියලා. ඕනම කෙනෙක් ඕනම කෙනෙක් ඇසුරු කරන්නේ ලාභයට සත්කාරයට තමයි. කාර්ය කිරණ තුළු කාගෙත් රැවටිල්ල. ඉතින් මේවා කියපුවාම උගව දෙනෙක් කියන අපි නම් හරි ශිෂ්ට මිනිස්සු, අපි නම් එහෙම නෑ, අපි හරිම සමාජසවාදී, අපි හරිම මානව හිතවාදී, අපි හරිම කරුණාවන්තයි, අපි හරිම මිත්‍රයි. හැබැයි කාර්ය කරනකන් තමයි. ඉවරනාට පස්සේ ඒක ඉවරයි. මේකයි මේ සංඥා වශයෙන් තමන් වෙදකම් හෙදකම් පිණිසද බුද්ධ ආගම කරන්නේ නැත්නම් වෙදකම් පිරිසද හෙදකම පිරිසද නැත්නම් නිවන පිරිසද කියන එක සුද්ධ වෙන්නේ ඇත්තටම අපිත් එක්ක හිතාගෙන නෙමෙයි මේකට බහින්නේ සුද්ධ වෙන්නේ මේ චිත්ත පටිසංවේදී අවස්ථාවේදී ඊට පස්සේ මේ යටිහිතේ තියෙනවා තමයි ලාභයට සත්කාරයට සම්මාන සිලෝකට අදින ගතියක් ඒක කෙලස් බරිත ගතියක් ඒක මාර්ගාක්ෂිත ගතියක් ඒක බුදුහාමර විරුද්ධ ගතියක් මම පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ නෛර්යානික ශ්‍රී සද්ධර්ම වෙනුවෙන් නිස්සරණය සඳහා කියලා මේ සංඥා පිරිසුදු වෙනවා කියන එක අරුම සිද්ධිය. ඒ එතන පිරිසුදු වෙනකන් හරියට වංචනික ධර්ම වැඩ කරනවා. ඉතින් කවුරු හරි ඒ වෙලාවට භාවනා කරනකොට පේන මේ මට අර දේ තියෙනවා මේ දේ කරන්න පුළුවන් ආදි වශයෙන් තමන්ගේ භාවනාව අධි탁ෂීරුවටපත් කරන්නෙත් නැතුව එහෙම නැත්නම් මට කවදාකවත් නිවන් ලබා ගන්න හම්බෙන්නේ මේක හරි දරුණුයි කියලා අව탁ෂීරුලක් කරන්නෙත් නැතුව ඇති හැටියෙන් දකිමින් මේ සංඥා වේදනා දෙක සංසිඳවන්න අවසන්ඩ නෙමෙයි කතා ගොතන්න නෙවෙයි හිත නරක කරගන්න නෙවෙයි පශ්චාත්තාප වෙන්න නෙවෙයි සංසිඳවන්න ආදර්ශය ගන්නේ ආස්වාස් ප්‍රසවාස සංසිඳ වීමට අපි යම් ක්‍රියාමාර්ගයක් ගත්තා නම් ඒකම තමයි වේදනා සංඥා දෙක මතු කරන්නේ අවසන්ඩ තමයි. ගොජ දාන්න තමයි. කුප්පන්න තමයි. හිත නරක කරන්න තමයි. ඒ තියේදී වුණා එහෙම සංසිඳවන්න පුළුවන් වුණොත් පස්සම්බයං චිත්ත සංකාරං අසසිස්සාමිති සික්කති කියලා මේ සංඥා වේදනා දෙකෙන් নানা ආකාර නඩු নানা ප්‍රකාර ගොඩ පෙරක දෝරුකා নানা ප්‍රකාර සැක. নানা ප්‍රකාර ඉගෙන ගැනීමේ ආසාදී ක්‍රමයට මේක ගොජ දාන්න ගන්නවා. හැම එකකින්ම වෙන්නේ අර tempat වෙන හිත ඇවිස්සෙන එකයි. රූප ධර්මයට කරපු සෙල්ලමමයි මෙතන තියෙන්නේ. මම හේම සංසිද්ධව ගත්තොත් ඒක hina වේදනානුපස්සනාවේදී ඒ පාඩම් පන්ති සමර්ථ වෙනවා. මේ එකක් කාටවත් කියන්නේ නැහැ. කියන්නේ ගිගමන් අවිසන තව කෙනෙක්ගේ හිත නරක වෙන. ඒ නිසා කාගෙන මුවෙන් නොබැන මේ ඔක්කොම මට ඉවසන්න පුළුවන්. මම වෙන්නේ මේ භවනා ජීවිතයක් ගත කරන කෙනෙක් කාගෙන් සරණක් පතන්නද? කවුද මට උත්තර දෙන්න පුළුවන් ඉවසන්න පුළුවන් හරියක්. ඉවසන්ඩ ඒක සඳහා කියන තියෙන ආනාපාන සතිය භාවනා කරනකොට යම් වේදනාවක් එනවනම් ඉවසිය හැකිනම් ආනාපාන පාව දෙන්න එපා. ඒ වේදනාව පැත්තක දිවිච්චාවයි ආනාපාන බලන්න. සද්දයක් ඇහෙනවනම් ආමන්ත්‍රණය කරන්න මට නෙවෙයි නා ගණන් ගන්න එපා. ආනාපානි කරන්න. හිතවිල්ලක් එනවනම් හිතපු එකක් නෙවෙයි නා ගණන් ගන්න එපා. හිතවිලි හිතෙන දේවල් අනන්ත අප්‍රමාණ අපේ මේ පිස්සු හිත නැමැති වේදිකාවේ নানা ආකාර කට්ටිය নানা ආකාර ශෝකාන්ත දුක්ඛාන්ත නාඩගම් නටනවා. අපිට වාග් කියන්න බෑ. ජා හිතවිලි ආවට හිතනව නෙවෙයි නම් අතාරලා. අන්නේ විදිහට Tamanටම හදාගත්ත උපමාන රාශියකින් තමයි අපිට මේ පස්සම්බයන් චිත්ත සංකාරම් කියන එක සකස් කරගන්න පුළුවන් වෙන්නේ. ඔය කටුකුරුදී ඥානানন্দ ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා උන්වහන්සේ කියනවා සමහරලාවට අරණ්‍ය ජීවිතය ගත කරත් ගල් කුටියක වාසය කරත් ඉඳපු ගමන් හිත ඇවිස්සෙනවා. හොඳටම තේරෙනවා භික්ෂුවකට තරම් වෙන්නේ නැති নানা ආකාර හිතවිලි එන්න පටන් අරගන්නවා. කය හිතා ගන්න බැරි වේදනාව එන්න පටන් අරගන්නවා. নানা ආකාර රූප බලන් ආසාව වෙනවා. ශබ්ද අහන්න ආසාව වෙනවා. දන්නව ඒක වැරදි බව. පැහැදිලිවම දන්නව. නමුත් මේක ගොජ දානවා. ඒතර උන්වහන්සේ කියනවා මම සක්මන් කරනවා. ඇහි රූප නොරැඳේ කනේ සද්ද නොරැඳේ කටේ කනේ නාසයේ මුතය නොරැඳේ හිතේ හිතවිලි නොරැඳේ කියලා එන්නේ මේගොල්ලෝ යණ්ඩයි මම මේක හිත නරක කරගන්නේ මම මේකේ දුක් කරදර ගන්නෑ කියලා ඇහි රූප රැඳෙන්නේ නැහැ කනේ සද්ද රැඳෙන්නේ නැහැ නාසයේ දිවේ කයේ මේ මුතය දැනීම් හිටින්නේ නැහැ හිතේ හිතවිලි රැඳෙන්නේ නැහැ ඉතින් මේක අර තායිලන්තයේ බුද්ධදාස හාමුදුරුවෝ කියනවා චිත්‍රපටි තිරයක දියරැල්ලක් දීවැලක් දිය ඇලක් නැත්නම් ඒවට කියනවා දිය ඇලි කියලා කොච්චර වැක්කිරුණත් චිත්‍රපටි තිරේ පෙඟෙන්නේ නැහැ කොච්චර ගිනි කන්දක් තිබ්බත් බිම්බෝම් බැප්පු පුරනා පෙන්නත් තිරේ පිච්චෙන්නේ නැහැ මොන දෙයක් වුණත් tire රැඳෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මොකටද tire ආඩම්බර වෙන්නේ? දියැලක් ඒ නිසා මට දෙතමනේ පිළිබඳ අයිතිවාසිකමක් තියෙනවා. මම ඒක ගිනි කන්දක් වෙන්නේ නිසා මට මේ උණුසුමේ තේජෝ ධාතුවේ අයිතියක් තියෙනවා කියලා මොකක්වත් නැහැ. නමුත් මේ ගිනි කන්දක් පෙනෙනවයි කියලා ඉවරලා තමන් මේ අනික් කටුර තෙද පාන්න පටන් ගත්තොත් මමත් හොඳ තෙදවත් කෙනෙක් මමත් හොඳ තේජෝ ධාතුව දන්න කෙනෙක් කියලා ඒ ගිනිකන් දියුණුවට පස්සේ තිරේට අයිතිවාසිකමක් නැහැ. වයි තින්නඨාන් වගේ කට්ටිය නැත්නම් ඉන්දියාවේ ඉන්න සමහර ශාස්ත්‍රෝරු කියනවා වලාකුළු ගියාට අහස කෙලෙසෙන්නේ කළු වලාකුළු ගියයි කියලා සුදු වලාකුළු ගියයි කියලා කැටිති වලාකුළු තිබුණයි කියලා දූලි වලාකුළු තිබුණයි කියලා අහස තියෙන්නේ කව් ගව් ගානක් ඈත. වලාකුළු තියෙන්නේ මේ ළඟ ওই පොඩ්ඩක් වලාකුළක් ආවට ඕක සිටියම් කරන්න යන්න මනින්න යන්න ඕනේ නෑ. වලාකුළු අහස හිටින්නේ නෑ. වලාකුළු වලින් අහස කෙලෙසෙන්නේ නෑ. ඒ නිසා යම් කිසි කෙනෙක් වේදනා සංඥා වැඩ කරන වෙලාවේදී අනන්ත අප්‍රමාණ අපේ හිත වේදිකාවක් කරගෙන හරි කුණු හරප හිතවිලි පහළ වෙන්න පටන් ගන්නවා. හරි ආසහිරණ හිතවිලි හරි කුප් තුප්පහි ද්වේෂසහගත හිතවිලි පහළ වෙන්න පටන් ගන්නවා. කිසියම් කමකට නැති වැද්දගම්මක් නැති හිතවිලි පහළනවා. එකක් හරි අයිතිවාසිකම් කියන්න ගිය ගමන් රාග හිතිලට අයිතිවාසිකම් කරගන්න ගිය ගමන් තමයි රාග නිශ්චිතෙක් වෙනවා. ද්වේෂ හිතවිල්ලකට අයිතිවාසිකම් කියපු ගමන් තමයි ද්වේෂ චර්චයක් වෙනවා. මෝහ හිතවිල්ල ගැන පශ්චාත්තාප වෙනකොට මෝඩෙක් තකතිරේ කමණේක් මණියෙක් මෝඩෙක් පාඩපත් වෙනවා. මේ අයිතිවාසිකම් නොකිය හිටපුවාම මම කියන්නේ ගාලල්ලා. කොයි එක ඇවිල්ලා ගියාම අපිට මොකෝ අම්බලෙම බුදියා ගන්න මිනිහා කොයි එක ඇවිල්ලා අම්බලේ බුදියා ගන්න ප්‍රශ්නයක් නෑ මගේ හිත දඩමීම කරගෙන මේ හිතවිලි නටන්නේ සති සම්පජඤ්ඤේ නැත්තම් පස්සම්බයං චිත්ත සංකාරම් දන්නේ නැත්තම් මෙව්ව නඩු කිය කියා මෙව්ව වර්ණ කර කර මේ වගේ ප්‍රමාණ දැනගෙන මෙව්ව කමට අංශුද්ධ කර කර මේ හින විස්තර කර කර කවදාවත් ගමනක් නෑ අපි මෙතෙක්කල් සංසාරේ කෙරුවේ මේ යනාත්තන්න යනාත්තන්න කතා කර හිටපු එක තමයි. ඒක සාකච්ඡා කරන්නකෝ කළා උත්තරේ හොයනකොට පසුබිම නැහැ. ගිහිල්ලා. ඉතින් දවස් 30ෙම නිකටල්ලේ තියාගෙන ඊයේ වෙච්ච දේවල් ගැන හිතනවා, හෙට වෙන දේවල් ගැන හිතනවා, දරුවෝ ගැන හිතනවා, අතර මෙතන ගැන හිතනවා. ඒව හරියට ස්ථිරව, නිට්‍යව, සුඛව, සුබව තියනවායි කියල. ඉතින් කවුරු හරි බණකට කිව්වොත් එහෙම ව ගණන් ගන්න එපයි කියලා ඔබ වහන්සලාට නම් මොකද ඉතින් කවුරු හරි කණ්ඩෝ කියලා දෙයි. ඉතින් අරණියට වෙලා ඉන්න එකට අපිට එහෙමද අපේ දරුවෝ ගැන අපි බලන්නේ නැත්නම් කවුද බලාගන්නේ කියලා ආහ කෑන්නයි ආහ කෑන කරකත ඔක්කොම දාගෙන ඔඩොක්කුවේ ඒගොල්ලෝ හිතනවා මානවයිති වාසිකමක් තමයි මේ දරුවෝ ගැන තැවෙන එක කියලා. මානවයිති වාසිකමක් තමයි මේ හරකම් බල්ලන් ඌරන් පිළිබඳව තැවෙන එක. අයිතිවාසිකමක් තමයි මගේ රත්තරන් මිනිමුතු ගැන තැවෙන එක. අයිතිවාසිකමක් තමයි මේ රට්ටුන්ගේ ගම්මුන්ගේ ගෑනුන්ගේ මිනිහන්ගේ තොරතුරු වලට තැවෙන එක. දනිය ගෝපාලයා හොඳට වහින වෙලාවක ඌ කියනවා අද ඔය කොච්චර වැස්ස වැසත් මගේ හරක් තනකොළ කන්නේ උස්බිමේ. ගම් යූරේ නෙවෙයි. යන්නේ වැස්ස උඹ බෑපම් මම බය නැහැ හරක් හරක් ඉන්නේ උඩ උඩ උඩ ප්‍රදේශේ ගම් ගැලුවයි කියලා මට බාරණක් නැහැ කියලා. ළඟ කුටියක බුදුහාමුදුර කියනවා අනේ මට එක හරකෙක්වත් නැහැ. උඹ වැසද ඕනේ තමයි මට මොකෝද කියලා. ඊළඟට ගෝපාල කියනවා මගේ ඇඳ උණුසුම් කරන මගේ ගෑණි ඉන්නවා. මට කීකර දරුවෝ ඉන්නවා. ඒ නිසා උඹ ඕන තරම් කැපපන්. මම හොඳට බුදියා ගන්නවා කියනවා. බුදුහාමුදුර කියනවා ළඟ කුටියක ඉඳගෙන මට ගෑණියක් නැහැ. මට දරුවෝ නැහැ. මම ජොලියට බුදියා ගන්න උඹ වැහපන් කියලා. දණියකෝ පාට එන්නෙන් තද වෙනවා. බුදුහාමුදුරු මේ වාසේ කරනවා හරක් ඉන්නවා මට දරුවෝ ඉන්නවා මට ගෑණි ඉන්නවා මට වස්තුව තියෙනවා ඔබ වැහපන් කියලා. බුදුහාමුදුරු මට හරක් නැහැ මට ගෑණු නැහැ මට දරුවෝ නැහැ ඔබ වැහපන් කියලා. පස්සේ ගිහිල්ලා වැඳලා අහනවා මොකද්ද මේ කතාව කියලා. ඉතින් විස්තර කරලා ඉවරනාට පස්සේ පේනවා ඒ මිනිස්යා මේ තීරම ලෝකේ තියෙන දේවල් ඔළුවේ දාගෙන ඒක පොහසත්කමක් නම්බුකාරකමක් විදියට සලකනවා. බුදුහාමුදුරෝ සක්විති රජකමක් අතහැරලා දාලා ඇවිල්ලා හිඟා කන ගමක් පැල් පැදුරකට පැලකට වෙලා ඉඳගෙන කියනවා මට එකක්වත් නැහැ. මම ජොලියේ ඉන්නවා කිය. මේක උඟ දෙනෙක් හිතනවා ආර්ථික විද්‍යාවට විරසකයි. දේශපාලන විද්‍යාවට විරසකයි. සමාජ ධර්ම වලට විරසකයි. බුදුහාමුදුරුවෝ කියන්නේ මගේ නිලුම් පතට වතුර වැටුණාට අල්ලන්නේ නැහැ. නිලුම් පතේ වතුර තිබුණාට ඇලපතට වැටු මේ වතුර වගේ හැලිලා නිසා ඔක වතුර තිබුණත් එකයි නැතත් එකයි ඒක ගැන ආඩම්බරයක් නැහැ. ඉතින් යම් කිසි කෙනෙකුට මේ චිත්තානුපස්සනාවේදී මෙතන චිත්තානුපස්සනාවට මේ පිට වේදනාව ගැන කතා කරන වෙලාවයි සහ සංඥාව ගැන කතා කරන වෙලාවේදී මේ එක එක වේදනාව වලට ඇවිල්ලා අපේ වේදිකාවේ චේතනමැති වේදිකාවේ තොවිල් නටන්න ඉඩ දීලා ඒකට ආඩම්බර වෙනව වෙනුවට මගේ වේදිකාවේ අද නටන්නේ ශෝකාන්තයක්ද දුක්ඛාන්තයක්ද කියලා වේදිකාව කුලියට දෙන මිනිහට නම්බුවක් නැහනේ ඒ වගේ මගේ හිතේ নানা ආකාර දේවල් ආවට ඒකෙන් gadu ගන්නේ නැතුව දුක් ගන්න නැතුව මේවා එන්නේ යණ්ඩයි මම ඊගාටන චිත්තක්ෂණයට සාදර වෙන්න ඕනෑ කියලා හිතුවොත් වේදනාව පිළිබඳව ඇති කරගත්ත ඒ ගෙවන් කිරීමේ චේතනාව අස්පස් කිරීමේ අදහස හිස් කිරීමේ අදහස සංඥාවට දානවා කියන එක අමාරු ගතිය නිසායි අද මේ භාවනා ලෝකේ ගොඩාක් සංකර්තයි වෙලා තියෙන්නේ ඉතින් මේක සාමාන්‍ය ਸਰුවචනාංශයේ තේරවාදයේ උගාක් ਸਰුවඥ දේශනා ප්‍රകൃති වශයෙන්ම තියෙනවා කියලා ලෝකයාගේ පිළිගැනීමක් තියෙනවා. මහායාන බුද්ධහන්ට වැඩි තේරවාදයේ ඔතෙන්ටික් නැත්නම් කිලිම බුද්ධ දේශනාව කියලා. ඒකෙදි බුදුරජාණන්සේ මේ ටික විපස්සනා උපක්ලේශ වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. භාවනාවේදී යෝගාවචරය මෙතෙක්කල් සංඥා පැත්තෙන් බලනකොට ලාභ සත්කාර සම්මාන සිලෝක හිතවිලි බොහොම වටිනා දේවල් විදිහට සැලකුවා. දැන් ඒක පිළිකාවක් බව Tamanට තේරෙනවා. ඥාති විතර්ක බොහොම වටිනා දේවල් වශයෙන් සැලකුවා. දැන් ඒක මල බරක් විදිහට තේරෙනවා. ආනවඤ්ඤති පරිසංයුක්ත විතර්ක බොහෝම වටනා විදිහට සැලකුවා මීට පස්සේ කාගවන් නිඳා නොලබන්න ඕනයි කියලා ඒ ඔක්කොම සබම් බබුළු බව තේරෙනවා. ඒ වගේම පරානුද්යත පරිසංයුක්ත විතක් කියලා අපි හරියට අනුන්ගේ අනුකම්පාවල් ගැන කතා කරලා දැන් පේනවා ඒක නිකම්බ බොරුවක් විතරක් බව. ඒ වගේම ජනපද විතක්ක ගැන අනේ මෙතන හිටියට හරියන්නේ නැහැ. රට්ටු වෙන මොකද කරන්නේ? වෙන වෙන තැන්වල මොනවද වෙන්නේ? දැන් මේ දවස්වල පහුගිය ටික ක්‍රිකට් මැච් එකක් ගහලා. දැන් මෙතන ක්‍රිකට් කාරෝ ඉන්නවනම් ඒගොල්ලන්ගේ හිත ඒ ක්‍රිකට් මැච් වල තියෙන්නේ. ඉතින් මේ භාවනා කරුවට හරියන්නේ අපි දිනුවාද අර කට්ටිය දිනුවාද දන්නේ නැහැ කියලා ජනපද විතක් වලට දුවනවා. මේ හැම විතක්යක් එක්ක තමයි අපි ගෙවල් දොරවල් වල පටලවාගෙන හිටියේ සංඥා වේදනා පැත්තට යනකොට තේරෙනවා මේවා අකුසල් නෙවෙයි හැබැයි මේ අහක යනයි ඔඩොක්කේ තමා ගැනීම මේකකින්වත් පුද්ගලික රසස්වාදයක් තිබුණට හිතට සංඥා වේදනා පස්සම්බනේදී වැඩ කරන්නේ. නිසා මේව ගිවන් කිරීමේ වැඩපිළිවෙලට ගියාට පස්සේ තේරුණොත් කලාව හිස් කිරීම, අස් කිරීම, ගෙවන් කිරීම, ඡය කිරීම, වැය කිරීම ඒ කලාව තේරුම් ගත්ත මනුස්සයාට පේනවා ඒක අල්ලගත්තට පස්සේ Taman ඒ කරන හිස් කිරීම, අස් කිරීම, පස් කිරීම, ක්ෂය කිරීම, වැය කිරීම, නිරෝධ කිරීම වළක්වන්න මොළම බලවේගයක්වත් නැහැ. Tamanගේ තක තීරුකම විතරයි බලකන්නේ. Tamanගේම තෘෂ්ණාව විතරයි බලපෑම තියෙන්නේ. මේක හරියට තේරුම් අරගත්තොත් එහෙම ඒ අස් කිරීම, පස් කිරීමට ඕන තරම් හැම ඉරියව්වකම හැම වෙලාවකම හැම සංසිද්ධියකම ඉඩ එනවා. අන්නේ විදිහට යම් වෙලාවක මේ සංඥා වේදනා දෙක ආවට හිත කරදර නොගෙන වේදනාව තිබුණාට දරන්න පුළුවන් නම් කතා කරන්න එපා. සද්ද ඇහුනට මට නෙවෙයි නම් ආමන්ත්‍රණය කරන්නේ ගණන් ගන්න එපා. හිතිලියාවට මම හිතන දේවල් නෙවෙයි නම් ගණන් ගන්න එපා කියන ක්‍රමයට යන්න පටන් ගත්තට පස්සේ අන්තිමට තමන් හිතක් ඉතුරු වෙනවා. හරියට වේදිකාවක් කුලියට දෙන මනුස්සයාගේ වේදිකාව වගේ ඒකේ নানা ප්‍රකාර නාටකම් යනවා. සුඛාන්ත යනවා දුක්ඛාන්ත යනවා හින්දි නාටකය යනවා පරිවර්තන නාටකය යනවා මෙයා කිසිසේත්ම නටන නාටකෙන් කිසිම ආඩම්බරයක් ගන්නෑ හිත හිස් හිතක් තේරෙන පටන් අර ගන්නවා හරියට කියනවා නම් කිසිම රූප ධර්මයක් නැති නාම ධර්මයක් පවතිනා වගේ හිත තේරෙන පටන් ගන්නවා කිසිම රූප ධර්මයකට නාම ධර්මයක් මූල ධර්මෙ හිටින්න බෑ නමුත් මේ වෙලාවට කිසිම ඝර්ෂණයක් දැනෙන්නේ හරියට සමශීතෝස්න මැදට වෙලා හිත හිටිනවා. Taman විශාල හිස්තැනක හැප්පෙන්න මොකක්වත් නැතුව හරියට කියනවා තද බල ට්‍රැෆික් ජෑම් එකේ ඉඳලා පේන තෙක් මානේ වාහනයක් නැතුව පාර හම්බෙච්චාම එන සතුටක් වගේ එයාට තේරෙන පටන් ගන්නවා විශාල හිත පමනක් තියෙන අවස්ථාවක් මේක අර සංඥාවේ තියෙන නපුර පීරි ගන්න හූරන ගතිය පිළිබඳව හිත කරදර නොගිනීමේ කලාව දැනගත්තට පස්සේ මේ හිතට එනවා යම් ප්‍රමාණයක මේ වගේ නිම් හිම් නැති මායා මර්යාදාවල් නැති මායිම් නැති විශාල තැනකට වැටෙනවා ඒක ධ්‍යාන භාවනා කරන සමත කට්ටිය කියලා කියන්නේ ධ්‍යාන චිත්තය කියලා විපස්සනා භාවනා කරන අයටත් අනන්තවත් බුද්ධ විඳින්න පුළුවන් අර කියන පට්ටන්දර පට්ටන්නාම නැති වුණාට හිත මේ මොනවත් නැති හිස් නැත්නම් චිත්ත පරිසංවේදී කියලා මේක විස්තර කරනවා මේ වේදනාවට පස්සනයි චිත්තානුපස්සනට වැඩෙන තැන. ඒක තමයි අද ධර්ම දේශනාවේ මුලින් අපි සජ්ජහායනා කරපු පාලි පාඨයේ සඳහන් අඳහන චිත්තපරිසංවේදී අසසිස්සාමිති සික්ඛති චිත්තපරිසංවේදී පස්සසිස්සාමිති සික්ඛති ආස්වාසේ වෙනවා ඒකන තමයි තේරෙන තියෙන මේ හිස් ආකාශේ හුලං එහාට මෙහාට යනවා වායෝ ධාතුව වැඩ කරනවා ඒක චිත්ත නියාමයට වැඩ කරනවා, ඍතු නියාමයට වැඩ කරනවා. මට හොඳට පේනවා. මේ හුලම් මගේ, මේ හුලම් මගේ නෙවෙයි කියලා හුලම් වල වෙනසක් නැහැ. ඒ හුලම් වැඩ කරනවා. හරියට මේ අජට අවකාශයේ යහට මෙහාට යන හුලම් ධාරා වගේ. එතකොට තමයි තේරෙන පටන් ගන්නවා කිසිම මෙහෙවීමක් නැහැ, චේතනාවක් නැහැ, අදිෂ්ඨානයක් නැහැ, ප්‍රණිදියක් නැහැ. සංස්කරණය කිරීමක් නැහැ සියල්ල සම්පූර්ණම ස්වභාවික ක්‍රමයට යනවා Tamanne තේරෙන්න පටන් ගන්නවා කිසිම වගකීමක් නැහැ කිසිම බරක් නැහැ කිසිම ආතතියක් නැහැ කිසිම අසහනයක් නැහැ කිසිම දැවිල්ලක් නැහැ කිසිම තැවිල්ලක් නැහැ හැප්පීමක් නැහැ මේ චිත්තපරි සංවේදී తত্ত্বය මේක භාවනා නොකරපු කෙනාට වෙන්නේ පාළු නීරස ඒකාකාරී කාලකන්ණි බයලවන සුළු අසරණ හිතා ගන්න බැරි අගාධයක් විදියට. භාවනා කරව සත්පුරුෂයාට පේන්නේ මේක හුද්දේ කලාවක්, මේක විවේකයක්, මේක පිරිච්ච ගතියක්, මේක අසහනෙ නැති තැනක්, ආතතිය නැති තැනක්, දැවිලි දැවිලි නැති තැනක් කියලා. මේක අපි නිතරම බුද්ධ විඳිනවා දාන නම විතරයි වෙනස් මොනම දෙයක්වත් අලුතෙන් ලැබෙන්නේ අපි බුද්ධ විඳින මේ தത്വයට ඉංග්‍රීසියෙන් කියනවා loneliness and aloneness කියලා. aloneness කියලා කියන්නේ සත්පුරුෂයෙක් විසින් කැමැති වෙන හුදකලා. lonely කියලා කියන්නේ අනේ කවුරුත් මාව ගණන් ගන්න නැහැ, ටෙලිෆෝන් කරන්නවත් කවුරක්වත් නැහැ, කියවන්න පත්තරයක්වත් නැහැ, නිවුස් බලන්නත් නැහැ, කවුරුත් මට කතා කරන්නේ නැත්නම් මම නිකන් හොරියජි බල්ලෙක් වගේ කොන් වෙලා වගේ කියලා පාළු, නීරස, ඒකාකාරී කාලකන්ණි බය හේලවන සුළු අසරණ සීමාවක් නැත්නම් වැටෙනවා. ඉතින් මේ පෘ탁ජනයා මොකද කරන්නේ? වන්දනාව වන්දනාව යන්ටන් අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා අල්ලපු ගෙදරට කතා කරනවා අපි වට වන්දනාවයක් තියන්ද ඔය ළමයට ඇවිල්ලා බැරිද මට සතිපට්ඨාන පොත පොඩ්ඩක් කියවන්න එයි මේ පාළුයි ළමයෝ මෙන්න මේ පාළුවර තමයි බුදුහාමුදුරුවෝ නිවන කියලා කියන්නේ අපි මෙතෙක් කල් මේකට කොච්චර මුණට කියලා ගහලා තියෙනවා කොච්චර මේකට උණු වතුරක් කළා කියලා ඒක තමයි මේ ගෙවන්නේ ඒක තමයි විඳවන්නේ. මේ චිත්තපටි සංවේදී කියනකොට ප්‍රථම වතාවට තේරෙනවා මේ පාළුවට මේ හිස්තැනට මේ කාලකණි කියපු දෙයට මේ ඒකාකාරී කියපු දෙයට අලුත් අර්ථකතන ඇති බුදුහාමර දෙනවා හුද්දේ කලාව කියලා. එකලාභව කියලා. එහෙම නැත්නම් විවේකයේ කියලා. පිරිච්ඡ ගතිය කියලා. සාසන සම්පත්තියේ කියලා. ආතතිය නැති තැන කියලා. අසහනෙ නැති තැන කියලා. හැපීමක් නැති තැන. දැවිල්ලක් නැති තැන, තැවිල්ලක් නැති තැන. ඒක පෙන්නලා ප්‍රතිපදාවෙන් ඉදින්ද ගෙනියලා විශේෂයෙන් මහා ශුන්්‍යත සූත්‍රයේ සරුවචාන්සේ කියනවා කිසිම කෙනෙක් මේක විමුක්තියක් විදිහට බාර ගන්න කැමති නැහැ. එයාට වෙන්නේ තනි වුණා කියලා. අම්මගේ බොක්කේ ඉඳද්දි බේකෙන වෙලා කපලා ගියා වගේ. සරුංගලේ නූල කඩලා ගියා වගේ. අජට අවකාශයට ගියාට පස්සේ මව් පාලන මැදිරියත් එක්ක සම්බන්ධය කඩලා ගියා වගේ. ඉතියාට පේන්න පටන් ගන්නවා හවුහරණක් නැහැ. අටුවාචාරින් වහන්සේලා මේකට නිදර්ශන සපේනවා. පුංචි උරුවක නැගලා ගොඩබිම පේන හරිය ඉක්මවල මුහුදට ගියාට පස්සේ නැවිගේෂන් උපකරණ නැත්තම් ඒ මනුස්සයා දන්නේ දිඹට දෙන්නේ ගොඩට දෙන්නේ කියලා. නියම මාළුකාරයා දන්නවා. ආදුනිකයාට වක්කාර වෙන්න පටන් ගන්නවා මුහුද දිහා බලනකොට හැම තැනම රැලි රැලි රැලි රැලි උතුරු දකුණ තේරෙන්නේ නැහැ. කාන්තාරයට ගිය මනුස්සයා කාන්තාරේ මැදට ගියාට පස්සේ වාලුකා කාන්තාරේ මේ වියාල සතුන් පිසාච ප්‍රේතයන් නිසා පුදුමාකාර බයකටපත් වෙනවා උතුරු දකුණ මාරු වෙනවා. හද්ද කැලේකට ගිය මිනිස්සයා කැලේ මැද දිශා මාරු වෙනවා. ඒ නිසා වතුරට ගියත් කාන්දාරට ගියත් කැලේට ගියත් ඒ මිනිස්සයා මාරු වුණාට පස්සේ ඒ මිනිස්සයා බයට මැරෙනවා. ඒ වගේ තමයි සත්‍තාව නැති කෙනා, වීරිය නැති කෙනා, ලෑස්ති වෙලා ගියේ නැති කෙනා, ඒ වගේම මීට ඉසලා මේ වැරද්ද කරගත්තේ නැති කෙනා, සුතමේ ඥානෙ නැති කෙනා, අර මෙතෙන්ටපත් වෙන්නේ නැති එක නෙවෙයි ප්‍රශ්නේපත් වුණාට පස්සේ මට හරි පාළුයි ළමයෝ කියලා ඉතී වන්දනා ගමයි යන්නේ. අපි මේ වගේපත් වෙච්ච ජීවිතේ කොච්චර හානි කරලා තියෙනවද කියලා දැනගත්ත දවසට පේනවා මේක මට නොදී වළක්වන්න බාහිරේ කිසිම හේතුවක් නැහැ මගේ නොදැනීමමයි. මගේ තෘෂ්ණාවමයි. එනිසා බුදුහාමුදුරන නිවන් දකින්නම් අම්මයි අප්පයි මරන්න ඕනේ. මේක මහා කාරුණික මහා බුදු පියාණන් වහන්සේ කියනවා නිවන් දකින්නම් අම්මයි අප්පයි මරන්න ඕන කියලා කියන අප්පා කියන්නේ අවිද්‍යාවට අම්මා කියන්නේ තෘෂ්ණාවට මේක තේරෙනකොට කවදා හරි මේ විමුක්ත ඒක නැත්නම් චිත්තපටි සංවේදී තේරිලා හරි පැත්තෙන් දාගත්තොත් මේක කියන්නේ හුදකලාව කියලා මේක කියන්නේ විවේකයේ කියලා ඊගාට එන්නේ අබිප්පමෝදයන් චිත්තං අති ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා අනේ සංසාරෙ මෙතෙක් කල මේකට වෛර කර කර දරුව බෝ කර කර පොත්පත් ලියලියා වස්තු හම්බ කර කර අරක මේක මගේ කිය කියා ගත කරපු ජීවිතේ කාටද නම්බුව කාටද ආඩම්බරේ සම්පූර්ණ කෙලස් බරිත ජීවිතය සම්පූර්ණ මාර්ගපාක්ෂික ජීවිතය අද මේ හිස් වෙනකොට ওයිට ඉතලා තිස්කම තිබුණා. අද බුදුහාමුදුරන්ට අහුම්කම් දීපු හින්දා. ධර්මයේ වැඩ කරපු නිසා, සංඝයා ආශ්‍රය කරපු නිසා, සිල් රැකපු නිසා, ප්‍රතිපදාව නිසා, කෙලෙස් අඩු වීම නිසා මම දැන් කෙලෙස් අඩු බවයි මේ කියලා තේරුම් ගත්තොත් ඒ මනසට ඇතිවෙන ප්‍රමෝදය රූප ධර්ම ගෙවන් කිරීමේදී ඇතිවෙන ප්‍රීති සුඛ වගේ නෙවෙයි මෙතන බුදුහාමුදුර වර්ණගන්නේ අභිප්පමෝදයන් චිත්තං අසසි සාමිති සික්ඛති අභිප්පමෝදයන් චිත්තං පස්සසි සාමිති සික්ඛති ගොඩාක් කල් තිබුණු කුරුලෑවක පුරව ගලවලා ගියා වගේ තිබිච්ච දැඩි දදයක් සුව වුණා වගේ අර තේරෙන පටන් ගන්නවා කවුරුවක්වත් නෙවෙයි මට දුක දීලා තියෙන්නේ කවුරුත් නෙවෙයි මට හූනියම් කරලා තියෙන්නේ කවුරුත් නෙවෙයි මට සාප කරලා තියෙන්නේ නොදැනීමමයි ඒ නොදැනීම නැති වෙන්න නම් මේ නොදැනීම හරහා කරන මේ තකතිරුකම නැවත නැවත නැවත නැවත කරනක මම බනහන්න ඕන නැවත නැවත නැවත නැවත කරන ගමන් ආත්ම සාකච්ඡා කරන්න නැවත නැවත නැවත නැවත කරන ගමන් සමාධිය වඩන්න ඕනේ. විපස්සනා වඩන්න ඕනේ. එතකොට කවදා හරි පිටරය ඇතුලේ වැඩිලා ඉන කිකුළු පැටියා නැත්නම් කිකිලි පැටියා තමන්ගේ පිටර කට තමන්ගේ ඔබ නියසිලින් හරි මුකතුඩින් හරි කඩන්නාසේ තුනී වෙච්චේ සිවිර දමලා අරන කුඩු වෙලා ඵලයන් කියලා ඒකට වෙනවා බාහිර ලෝකේ විශාල අවකාශයක් තියෙන කූඩු ඇතුලේ තියෙන පිටර කට්ට ඇතුලේ තියෙන තද්ද හිරවිල්ලක්. නමුත් කවදාකවත් මේ පැටිය හිතා හිටියොත් අම්මා මේක කඩලා දෙයි කියලා කවදාවත් වෙන්නේ නැහැ. බුදුහාමර කියන කුක්කුට පොතකේම තමයි මේක කඩන්නේ. අම්මා කවදාකවත් නියම වෙලා වෙනකම් පිටර කට්ට කඩන්නේ නැහැ. ඒ වගේ බුදුහාමතුරු මෙතෙන්දී අත තියන්නේ නැහැ. ඔබට ඕන නම් ඇදලා අරපන් හොම්බෙන් හොම්බ කඩ රිවට් වෙන්න ගහපන්. මුවසිලින් අනපන් නුමුකුතුලින් කඩපන් එතෙන්ට එනකොට කට්ට සිවිය තුනී වෙලා තියෙනවා. නමුත් මෙතෙන්ට ගිහිල්ලා ආබහුව ආපු ආර්ගාන අනන්තයි අප්‍රමාණ. බුදුන් දකින්න ඇති ජේතවනාරාමයට යන්න ඉන්න ඇති. තාමත් ඒ වුණාට සංසාරේ. ඒ මොකද මෙතෙන් ගියාට පස්සේ පාළුයි. අර සුහද කට්ටිය නෑදෑයෝ යාළුවෝ මිත්‍රයෝ කවුරුත් එක්ක බෑ ඒ නිසා කියනවා පීනනකොට කරටක් දාගෙන පීනන්න බෑ කඹේ යනකොට කරටක් දාගෙන යන්න බෑ. මෙතෙන්දි මේ පාළු ගතියම භාවනායි දියුණුවක්. මේකට සාදර වුණාම අභිප්‍රමෝදයන් පහළ. පුදුමාකාර ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක සමාදාහං චිත්තං. ඒකට නිකන් සමාදම් වෙනවා වගේ අනේ මේක නැවත නැවත මම වඩන්න ඕනේ. බෝ කරන්න ඕනේ. ක්ෂය කරන්න ඕනේ. වැය කරන්න ඕනේ. අස්පස් කරන්න ඕනේ. නිරෝධ කරන්න ඕනේ. ගෙවා දමන්න ඕන කියන එක බලනකොට ඒ හිතවිල්ලේ තියෙන තෙදටම කෙලස් නැති හිතවිල්ලේ තියෙන තෙදටම සූර්යාලෝකයේ පහළ වෙනකොට අන්ධකාරයයින් කරන්න බුල්ඩෝසර් ඕනේ නැහැ. සූර්යාලෝක පහළ වීම මැති. සූර්යාලෝකය ඇති වෙනකොට හිතට දැනෙන උණුසුමට බොයිලර් හීටර් ඕනේ නැහැ. සූර්යා නගිනකොටම හිත තෙදවත් වෙනවා. ඒ නිසා සූර්යාව ලෝකයට එක්ක නැත්නම් සූර්ය උද්ගමණයත් එක්ක අන්ධකාරය දුරු වීම, ආලෝකයේ පහළ වීම, උණුසුම දැනීම, ප්‍රකාශ ශක්තිය වැඩි වීම මේක එක චිත්තක්ෂණයක වෙන්නේ අකාලිකව. එතෙන් දෙනකම් මේක තෙපර බබා තෙපර බබා කර කර කර කර තරන්දි තරන්දි ලක්ෂ වාරයක් වෙලා තියෙනවා. කිසි කෙනෙකුට ඒක ලකුණු කැපෙන්නේ නැහැ. මොකද ඒක තමයි සංසාරේ කියන්නේ. නමුත් දවසක හරියට ඒ කරුණු කාරණා යෙදිච්චාම යෝගෙ යෙදිච්චාම මේ පාලුකමට මෙතෙක්කල් පාලු කීව එකට මේ නිසර නීරසකමට ඒකාකාරීකමට සාදර වෙනවා. මේ තුලයි විවේකයේ තියෙන්නේ. මේ තුලයි හුදකලාව තියෙන්නේ. මේ තුලයි එකලා බව තියෙන්නේ. මේ තුලයි මට සැනසීම තියෙන කියලා ඒක සමාදාහං චිත්තං. ඒ අනුව කටයුතු කරන්න පටන් අරගත්තට පස්සේ ආට තියෙනවා විමෝචය මිදීම නහය මුලතියේ නමුත් අපි වටවන්දනාව ඇවිදිනවා දඹදිව යනවා අරහේ යනවා මේ යනවා මොකද මේ නිවන් දකින්න නාය මුල තියෙන එක තියෙන්නේ ඔව් වටේ ඇවිදිනවා නිවන් දකින්න ඉතින් බටහිර මිනිස්සෙක් කියනවා උසස් හමුදා නිලධාරියෙකුට විශාල නිලයක් ලැබිච්ච කෙනෙකුට රජ්ජුරුව දෙනව නලල් පටයක් එයාගේ නිලය දක්වන්න ඒ වගේම රජ්ජුරුව දවසක විශාල ප්‍රභූ උත්සවයකට මම නිල ආරාධනාවක් කරනවා. ඉතින් මෙයා නිල ආරාධනාවට ඇඳුම් අඳිනවා. යුනිෆෝම් එක අඳින වෙලාවේදී යාන පේනවා නලල් පටෙන්නේ නැතිලයි. ඉතින් නෝනට කතා කරනවා දරුවන්ට කතා කරනවා ඉතින් මේ මිනිස්සු මිනිස්සුන්ගේ වැඩ කියනවා අනේ පුතේ මේක මං වෙලාවේ තියෙන්නේ මට මේ නලල් පටි හොල දීපන් නෝනටත් කතා කරලා කියනවා මේ මිනිස්සු ගණන් ගන්නෑ. යන්දි ගන්න බයියෝ. වෙල ගහ ගන්න යනකොට නෝන ඇවිල්ලා බලනකොට වෙච්ච තියෙන සංගතිය වන්නොට නෝනට කියා ගන්න මොකද වගේ කන්නඩියක් මුණට අල්ලනවා නලල්පටිය නලලේ දාගෙනයි හොයන්නේ. ඉතින් දිගේ කොහේ හෙව්වත් හම්බෙන්නේ නැහැ. කෙලින්ම කිව්වොත් නෝනා තමුසෙත් තේරෙන්නේ නැද්ද ඔය නල්ලේ දාන්න හොම්බර දෙකක් අනීවි මම ආසවල් නිලධාරියත්ෝ දන ගිය මම කවුද කියලා ගෑනිට ගන්න. ගෑණි කරන්නේ කන්නඩියක් ඇවිල්ලා අල්ලනවා මූණට තමුසෙ දාගෙන ඕ ඉන්නේ දැම්මට පස්සේ පිට බැලුවට පේන්නේ නැහැ නියෝක. බුදුහාමුදුරුවෝ කියන හැම මිනිස්සෙක්ම නිවන් දැකලාදී එක එකක් දන්නේ ඒක මේ එකාම හොයනවා. ඒක වටවන්දනාව යනවා, දඹදිව යනවා. ධාතු වන්දනාව යනවා. අරේ යනවා, මෙහි යනවා. මේ නහය මුල නිවන තියෙන්නේ. ආනාපානේ නිවන තියෙන්නේ. කීයක් ත්‍රිපිටක විභාග පාස් කරනවා. කීයක් අභිධර්ම පන්ති කරනවා. කීයක් පාරමිතා පුරනවාද? කීයක් දාන දෙනවද සිල් රකින්නවද? මේ පෙළ ගැස්ම වෙන්න අර අහක දාන්නම් ඕනේ නෑ. ඒ වගේ ඇත්තටම පිටක් තියෙනවා. නමුත් මේසගේ සම්මාදිට්ඨිය සහ යෝනිසෝ මනසිකාරයේ පෙළ ගැහෙනකම් අපිට පේන්නේ ලැබෙන ලැබෙන අපිට ආනිසංශය පාළු වීමක් කම්මැලිකමක් නීරසකමක් කියලා අපි දුරින්ම දුරුවන් කරනවා. බුදුරජාණන් මේ පාලුකමට හුදෙකලාව කියලා නමක් දානවා. විවේකයේ කියලා නමක් දාන්න. පිරිච්ඡ ගතිය කියලා නමක් දාන්න. ආතතිය නැතිකම කියලා පෙන්ලා දෙනවා. මානසික අසහනෙ නැතිකම කියලා පෙන්ලා දෙනවා. දැවීම් තැවීම් නැති බව පෙන්ලා දෙනවා. දීලා බොහොම සරල ක්‍රමයකට කියනවා මේ ප්‍රතික්ෂේප කරපු දෙයට සාදරවයක් කවුද බලපං උඹට ඉන්නේ බාධා කරන්න කියලා. එතකොට යා විමෝචය කියන එක මිදීම කියන එක මෙන්න මෙහෙමයි කියලා තේරුම් ගත්ත දවසේ අර නලල් පටේ නලලේ දාගෙන ගෑනිත් එක්ක රණ්ඩු කරන මිනිහෙක් වගේ අපි හිතන්නේ මේ අපි හරි වැඩ කරන්න ගියාම මාර බලවේග වැඩි එහෙම නැත්නම් හොඳ වැඩ කරන්න ගියාම කරදර වැඩි කියලා নানা ප්‍රකාර නීති හදාන මූලධර්ම හදාන ලෝකෙටත් ප්‍රකාශ කරනවා මේ නරක වැඩ කරන මිනිසුන් කිසිම බාධාවක් නැහැ මේ හරි වැඩ කරන්න ගියාම මේ මාර බලවේගයි අරම්මන හරස් වෙන්නේ කියලා මූලධර්ම හදනවා නරක වැඩ කරන නිසා අමනකම නිසා මෝඩකම නිසා, තකතිරුකම නිසා, සත්‍ය සත්‍ය වශයෙන් නොදන්න නිසා, විවේකේ විවේක වශයෙන් නොදන්න නිසා වෙන විදිහට කියනවා නම් විවේකයට ඇති ද්වේෂය නිසා. නිවනට ඇති අකමැත්ත නිසා. අලුත් දීකට යන්න පුරුදු ක්‍රමයෙන් පිට හිතන්නවත් අකමැති නිසා හැමදාම සම්ප්‍රදාය දිගේ යනවා. එහෙම නැති වුණොත් ඒ චිත්තපටි සංවේදී කියන තැනේදී මේ රූපයන්ගෙන් සංගදී සමුගන්න ගතිය වේදනාවෙන් සමුගන්න ගතිය සංඥාවෙන් සමුගන්න ගතිය දැනගෙන මේ මත සංස්කරණය නොකර සිටීම අලුතෙන් චේතනා පහළ නොකර සිටීම අලුතෙන් සංස්කාර පහළ නොකර සිටීම අලුතෙන් අදිෂ්ඨාන පහළ නොකර සිටීම අලුතෙන් උපදි පහළ නොකර සිටීම මේක බුදුරජාණන්සේගේ ඉගැන්වීම ඉතාම ගැඹුරක් තමයි මේ පෑදීදියට බොරදියේ එක් වෙන්න එපා අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා කියලා මේ පිරිසුදු කරගත්ත හිතට හරි පාළුයි වගේ ටිකක් බුද්ධානුස්සති කිරුවොත් හොඳ නැද්ද ස්වාමීන් වහන්සේ කියලා මෛත්‍රී භාවනා ටිකක් මේ වෙලාවේ කිරුවොත් නිකම්ම නිකන් තියෙන හිතනේ අසුභ භාවනාව කිරුවොත් කොහොම හිටියේ දෙතිස් කුණපි වැඩුවොත් හොඳ නැති වෙයිද කියලා අර පිරිසුදු කරගත්ත එකට নানা ප්‍රකාර දේවල් දානවා gedirin ගෙනාවු ඉහඳ තියනවා මේ මාළුවට උම්බලකට දානවා. මේක ටිකක් රසමසූලු කරගන්න එපායි. මේ තියෙන එක මෙන්න මේ පැහිකම නිසා තමයි අර පෑදිද්දියට බොරදී එකතු වෙන්නේ. අනේ පැහිකම නොකර සිටීම කියනවා අසංස්කරණය කියලා. බුදුරජාණන් කියනවා අදිඨාන අභිනිවේෂ අනුසය ආසය. මේ සියල්ලගෙම අයින් වෙන්න කෙනෙකුට කල්පනා කද්දාකවත් මේ කඩප්පුලි හිත දෙන්නේ නැහැ. මේ නොකමන දහපතුරත් තර්ක හිත දෙන්නේ නැහැ. නමුත් බුදුහාමුදුරෝ කියන විදිහට රූපයෙන් සමුගෙන කියන ආනාපානේ සංසිඳවගෙන ඊට පස්සේ වේදනා සංඥා දෙකේ නපුරු බලපෑමත් අඩු කරගෙන මම මේ මතින් කිසිම සංස්කරණයක් කරන්නේ චේතනාවක් පහළ කරන්නේ අදිස්ථානයක් ගන්නෙ නෑ. මම විවිසීමක් කරන්නේ ප්‍රාර්ථනා පිහිටවන්නේ නෑ මේ ඇතිවෙච්ච විවේකය දෝතින් බාර ගන්නවා කියලා ඒ මතින් සංස්කරණය නොකර සිටීම තමන්ගේ සියලුම රුචි අරුචිකම් වලට විරුද්ධව යෑම. තමන් මෙතෙක් කරන අප සම්පූර්ණ පෞරුෂත්වයට විරුද්ධව යෑමක්. මේක නිසා සරුවචනංශ මෙව්වට ගංග දිගේ ඉහළට පීනීමක් කියලා පෙන්වනවා. පටිශෝත ගාමි. එනිසා සරුවචනංශය සඳහන් කරන යම් විලාක රූපයන්ගෙන් සමුගත්තාන වේදනාවන්ගෙන් తాවකාලිකව සමුගත්තාන සංඥාවලින් සමුගත්තාන යෝච පත්තන යෝච පණිදි යෝච සංඛාර යෝච අනුසේ ප්‍රාර්ථනා ප්‍රනිදි සංස්කාර අනුසේ ධර්ම වහා ගොජ දාන්න පටන් ගන්නවා මෙහෙම නිකන් ඉන්න එක අර කෙරුවොත් හොඳ නැද්ද මේක කෙරුවොත් හොඳ නැද්ද নানা ප්‍රකාර චේතනා ප්‍රනිදි සංකල්පන අනුසේ ඉන්න පටන් ගන්නවා ඊට පස්සේ ආ පුහුණු කරනවා මේ පිරිසුදු කරගත්ත හිතට කිසිම චේතනාවක් නොවේවා. මේ පිරිසුදු කරගත්ත හිතට කිසිම සංකල්පනා පහළ නොවේවා. ප්‍රනිදි නොවේවා කියලා හිස්තැනට දාන්න එපා. පිටින් පෑදිදිට බොරදී දාන්න එපා. අනාකූල වූ මේ ප්‍රවාහය ආකූල කරගන්න එපා. එතකොට තමයි මම යා පිටිපස්සට යන්නේ. එහෙම නැත්නම් මේ කරන හැම ප්‍රනිදියකම හැම ප්‍රාර්ථනාවකම හැම සංස්කරණයකම හැම චේතනාවකම මම ඇිනවා. අර පිරිසිදු වෙච්ච එකට තමයි මම යබස්සන්නේ. ඉතින් බුදුරජාණන් කියනවා මෙච්චර පිරිසිදු කරගත්ත එකට තවදුරටත් ප්‍රාර්ථනා ප්‍රණිදි චේතනා පහල කරන්නේ නැතුව සංස්කරණයක් ඇති නොවීම පිණිස ඊට පස්සේ මේ අභිප්‍රමෝදයන් චිත්තානුපස්සී චිත්තපටිසංවේදී අභිප්‍රමෝදයන් සමාදහං විමෝචයන් කියන විදියට මිදීම කෙරුවට පස්සේ ඒ හිත ධම්මානුපස්සනාවකට වැටෙනවා. එහෙම නැත්නම් ධර්මතාවයේ තේරෙන පටන් ගන්නවා මගේ නිවනට බාධා කරන බාහිර කවුරක්වත් නැහැ. මගේ මෝඩකම්මයි තියෙන්නේ මේ පෑදීදීට බොරදී දැමීමයි. පැහිය වෙන්න හදන එකයි. පැනලා දෙන්න හදන එකයි. පිරිසුදු වෙන්න නොදෙන එකයි කියලා තේරුණාට පස්සේ අනිතරෝම හිත ඒ ඇති කරගත්ත පිරිසිදුව දිගට ඇති කර ගැනීම සඳහා අනිච්ඡානුපස්සී අසසි සාමිති සික්ඛති අනිච්ඡානුපස්සී පස්සසි සාමිති සික්ඛති මම මොන ප්‍රණීතියක් මොන ප්‍රාර්ථනාවක් මොන අදිෂ්ඨානයක් මොන සංස්කරණයක් කරත් ඒ කරන කරන සියල්ලම අනිත්‍ය නක් මොකටද පෙට්‍රල් පුච්චා කන්දේ gedara නයි දෙයටයි කියන්නේ කැඩෙන ගෙවල් උඹ මොකටද හදන්නේ ගයක් කර ගයක් නාදා සිටින්නේ ගෙන්ගියදා ගෙට ගිනිලා තැවෙන්නේ අපි පරණ සිංහල කපි වල තිබුණේ ඌ මේ දැන් කියන බයිලා නෙවෙයි දැන් මේ රාගතාල ආවේ මේ මෑතකදී ඉතල හැම සිංහල කවියකම තියෙන ওই තාම ගැඹුරු බණක් කන්දේ গিදර නයි දෙයටයි කියන්නේ පංචස්කන්ධේ ලොක්කටයි මේ කතා කරන්නේ විඥාණයටයි කැඩෙන ගෙවල් ඔබ මොකටද හදන්නේ මොකටද මේ සංස්කරණ කරන්නේ ගියක් කර ගියක් නාදා සිටින්නේ අනේ ගෙවල් හදන්න යන්න එපා හදපු එක්කමත් කැඩුනා ගෙංගිය දාගෙට ගෙනිලා තැවෙන්නේ. එනිසා මේ පිරිසුදුකත් හිතට චේතනා දාන්න එපා, ප්‍රාර්ථනා දාන්න එපා, ප්‍රණීති දාන්න එපා, අදිෂ්ඨාන කරන්න එපා. ඔක හෝම පිරිසිදුර තියපන්. එනිසා කරන්න හදන වැඩවලටත් අනිච්ඡානුපස්සී විහෙරති. કોઈ සැලසුම හැදුවත් ඕකේ අවසාන තීන්දුව තමයි අනිත්‍යයි සවැත්තුවර ජේතවනාරාමේ 54 කලක් වියදම් කරලා හැදුවේ කෝදැන් කෝදැන් නිග්‍රෝධාරාමේ එහෙම නැත්නම් රජගහනුවර කොච්චර වියදම් කරද දැන් නිකන් gadol ටිකක් විතරයි දැන් මේ කොට නැගිලි දවසක කෙල වෙනවා කෙල වෙනවා ඒ නිසා මේකට ආඩම්බර වෙන්න ගියොත් එimhe කෙලවිච්ච දවසට කන කාට වෙනවා. බුදුහාම කියනවා නාහම්බික්ක වේ ඒකං රූප ධම්මම්පි සමනිපස්සාමි යතාරතස යථාබිරතිස් රතිස් යථාබිරතස රූප ධම්මස්ස විපරිණාමතෝ න උප්පජ්ජති ශෝක පරිදේව දුක්ඛ දෝමනසා මේ ලෝකේ අනන්ත අප්‍රමාණ රූප තියෙනවා මේකේ යම් රූප කොටසක් අල්ලන මේක මගේ කියාගත්ත ඒ ගැන අබිරමණය කරන කෙනාට ඒ රූපය විනාශ වෙනවා දකින්නට ශෝක පරිදේක පරිදේව නොදෙන රූප මොකක්වත් මේ ලෝකේ මට පේන්නේ නැහැ කියලා. හොඳට මතක තියාගන්න අපිට දුක දෙන්නේ අපි අල්ලාගත්ත රූප ටික තමයි. ඒ අල්ලාගත්ත දේ පිළිබඳ නිත්‍ය සංඥාවෙන් කෙරුවට ඒ කාන්තෙම විපරිණාමයකට යනවා. ඒ විපරිණාමයට ගියාට අල්ලාගත්ත ප්‍රමාණයට තණ්හා කර ප්‍රමාණයට රූප වැඩි වෙන්න වැඩි වෙන්න ශෝක පරිදේව දුක්ඛ දෝමනස දෙනවා. තණ්හාය ජායති ශෝකෝ නන්දි ජායති සෝකෝ ඉතින් ඒක නිසා අපි දැන් අල්ලගෙන තියෙන ප්‍රමාණය වැඩි නම් අපිට වැඩියෙන් දුක් විඳිනවා. මේ සාටුවාචාන් වහන්සලා මතක් කරනවා අපි මේ දුකට ඇති තණ්හාව තමයි අවිද්‍යාව කියන්නේ. අපි දුකට පුදුමාකාර ආසාවක් තියෙනවා. වැරදිච්ච දෙයට, කෙලෙස් වලට, මාරපාක්ෂික දෙයට, වද දෙන්න දෙයට, ශෝක පරිදේව දෙන දෙයට මම මාගේ කියා ගන්න කරන ප්‍රයත්නේ තමයි අවිද්‍යාව කියන්නේ. අපි ඒ තරම් දුකට කැමති. ඉතින් ඒක කියනකොට හරි ගැඹුරුයි තේරෙන්නේ නැහැ. මේ රූප ධර්ම ඕන පංචස්කන්ධයකට ගන්න පුළුවන්. නමුත් මොහිදින් බෙක් කියනවා භව රෝගය සද්දනා රූපෙට මත් වී ඇයි දෝ ප්‍රේම කලේ මේ කියනකොට පේනවා මේ දුක දෙන රූපෙට ප්‍රේම කිරීම තමයි මෝහය කියන්නේ. මොහිදිම තම්බියා තමයි ඒ උනාට සින්දුව ලංකාවේ මිනිස්සේ කදපේක ඒකත් හැබැයි රාග තාලයකට හදපු කොපියක්. අපි මෙතෙක් කල් කෙරුවේ මේ භව රෝගයේ සදනා රූපෙට මත් වී. රූපේ කියලා කියන්නේ රූප රූපය ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. වෙන මොකටද අපි ප්‍රේම කළේ? ඔයින්තර මොකටද ප්‍රේම කළේ? භව රෝගයේ සදනා රූපෙට මත්වි ඇහිදු ප්‍රේම කළේ. කෝසපතාමි සංසාරේ දුක කෙලවර වේ නිර්වාණේ ඔය උගක් දවස් තුන හතරක් භාවනා කරපුවාම නම් තේරෙනවා මම මෝඩකම් කියලා දැන් හෙට ගෙදර ගියාම මොකද වෙන්නේ ආයෙත් භව රෝගේ සදනා රූපෙටමත්ටි ආය ප්‍රේම කරනවා. ඒ සමාඩ කියනවා නේ සාන්ති උනට ආය නිසන් වලට එන්න ඕන කියලා එහෙමත් ප්‍රේමයක් තියෙනවා. ඒක හරියන්නේත් නැහැ. මේක හරියන්නේත් නැහැ. ඒ නිසා මේ ප්‍රේමේ ප්‍රමාණය මනින්න රාත්තල් ගාන කිරලා කන්න කනකොට බඩේ බොක්කේ කොච්චර මඩ තියෙනවද කියලා එතකොට තේරෙයි. ඒක තේරෙනවා නම් ඉස්සරහට යනවනම් ඕනේ වැඩක් කරන්න. ඒකේ විතර ප්‍රශ්නයක් නෑ. හැබැයි මතක තියාගන්න අනිච්චානුපස්සී මේ සියල්ල විනාශ වෙන සුළුයි. ඒ විනාශ වෙන සුළුයි කියලා අත අපිට අතක් තියාන පැත්තකලා බුදියන්න නෙමෙයි මේ බණ තියෙන්නේ. කරන් තියෙන යුතුයකම කරපන් හැබැයි ඌව තැවුණයි කියලා වෙනස් වුණයි කියලා විපරිණාමුණයි කියලා තැවෙන්න එපා. ඒක නිසා අනිච්චානුපස්සී විරති කියනකොට ලොකු ගැඹුරු දෙයක්. දැන් මොකද්ද කියන්නේ? දකින දකින බල අනිච්චං අනිච්චං දුක්ඛං දුක්ඛං කියකම කටපාඩම් කරලා කියන මම දැන් කරන අනිච්ඡානුපස්සනා භාවනාව කියන. හරි ලේසි. කුඹල මාළු වගේ. එහෙම නැත්නම් කංකුම් වගේ. එහා අනිච්ච අනිච්ච අනිච්චං කන අනිච්චං අනිච්චං අනිච්චං සද්ද අනිච්චං අනිච්චං අනිච්චං කියලා හරි විශාලයට කරලා කියනවා දැන් මම ඉන්නේ උද්‍යප්පේ ඥානෙ නැත්නම් සංකාරූපේක්ඛා ඥානෙ දැන් සෝවනත මම ඊගාට මොකද කරන්න කියලා. මෙතෙන්ට එනකොට ආනාපානියත් එක්ක පියවර 12ක් පැනලා තමයි බුදුරජාණන් කියන්නේ අනිච්ඡානුපස්සී වේටි කියලා මීට ඉතරහාට කරන චේතනා ඉස්සරහට කරන ප්‍රණීති ඉස්සරහට කරන සංස්කාර ඉස්සරහට කරන සියල්ලම අනිත්‍යයි කියලා දන්නවනම් අනේ ඉස්සරහා සැලසුම් කළ පෙට්‍රල් හුච්චන්න එපා සැලසුම් කරපන් ඕක විනාශ වෙන බව දැනගන්න ඒකේ කිසිම සාපයක් නැහැ ඇත්තටම සාප වදින්නෙත් නැහැ හැම කෙනෙකුට මොකද ආරස්සාවක් සරුවචාන්සේ කරනවා විරාගානුපස්සී අසසීසාමිති සීකති අපි මේ අල්ලගන්න හැම දෙයක්ම තණ්හාය ජායති සෝකෝ ඒව පිළිබඳව රාගේ ප්‍රහාණය කරලා ඔය ඇසුරම පවත්තත හැකි. ඔය දරුවන්ඩ තමන්ගෙම දරුවන්ඩ ලෝකේ සියලු දරුවන්ඩ වගේ සමානව ප්‍රේම කරනවා අන්න මාතෘත්වය කියයි. මගේ දරුවන්ට විතර ප්‍රේමේ නම් ඉතින් ඛණ්ඩ තියෙන ආසාව තමයි. කබර ගෑ තල ගෑ කරන්නේ ඛණ්ඩ ආසාව නිසා තමයි. දරුවන් පිළිබඳ ප්‍රේමයක් නම් සියලු දරුවන් කෙරේ පවත්තා. අම්මට තියෙන ආදරේ තියෙනවා සීලු මව්වරුන් කෙරේ පවත්තා. කාටද කාටද විරුද්ධ වෙන්න පුළුවන්. පියවරුන් තියෙන ආදරයක් තියෙනවා සීලු පියවරුන් කෙරේ පවත්තා. දැන් මගේ තාත්තට හිතනවා මගේ අම්මට කියනවා මගේ දරුවන්ට කියනවා මට තියෙන ආසාවනේ පේන්න තියෙන්නේ. මේක පිළිබඳ විරාගයෙන් බලන්න පටන් අරගත්තොත් හුඟදෙනෙක් හිතනවා මේ යුතුයකම් ඉෂ්ට කරන්න බැරි වෙයි කියලා. නෑ කිසිම බාධාවක් නෑ. දකින්න දකින්න ඕනම කෙනෙක් තමන්ගේ පින කරගන්න යුතුයකම ඉෂ්ට කරගන්න යාගේ ආශිත සම්පූර්ණ කරගන්න අම්මට වගේ සලකන්න ඕන කෙනෙකුට තාත්තට වගේ සලකන්න ඕන කෙනෙකුට සහෝදර සහෝදරයන් වගේ සලකන්න ඉදිරියට ඉදිරියපත් වෙච්ච ඕන කෙනෙකුට දරුවන්ට වගේ සලකන්න ඉදිරියපත් වෙන ඕනම හැබැයි විරාගීව කටයුතු කරන්න මේ උදව් කරාට මට ආපිට හුල්ලඟක්වත් එපා සාදුනාදයක්වත් එපා විරාගීව කටයුතු කරන ඉච්චර ලස්සන සුන්දර මනුස්ස ජීවිතයක් ඇත්තේ නැහැ. නමුත් ඒකෝ හිතුවට විරාගය විරාගය කියලා කිව්වට ඒක සම්බන්ධ වෙන්නේ ඒක තේරුම් අරගන්න මේ රූප ධර්ම පිළිබඳ වේදනා ධර්ම පිළිබඳ සංඥා ධර්ම පිළිබඳ විශේෂයෙන්ම සංස්කාර ධර්ම පිළිබඳ කටයුතු කරාට පස්සේ එතකොට නිරෝධානුපස්සනාව කියලා කියන්නේ ආස්වාද ප්‍රස්වාස දෙකේ වැදගත්ම තැන තමයි ප්‍රස්වාසයේ නිරුද්ධ වෙන තැන. එච්චර වෙන මොකක්වත් නැහැ. හුඟක් හිතනම නිරෝධානුපස්සනාව තියෙන්නේ 15 වෙනි අංකය නිසා හුඟක් ගැඹුරු වෙයි කියලා. නිරුද්ධ වෙන තැන කියලා කියන්නේ ගෙවෙන තැන. ඉර නගින තැන, ඉර බහින තැන. මිනිස්සෙක් උපදින තැන, මේ මිනිස්සෙ මැරෙන තැන. ලෙඩ වෙන තැන, වයසට යන තැන මේක ප්‍රතික්ෂේප කරන මේ ආර්ථිකයේ මේ වෛද්‍ය උද්‍යක ක්‍රමය නිකන් සුද්ධෝදන රජුරෝ සිද්ධාර්ථ කුමාරට හදපු නගරයක්. ලෙඩෙක් මහල්ලෙක් මල කඳක් නැතුව ලෝකේ ලස්සනට නගරේ හදලා පුරංගනාවන්ගෙන් පුරවැසියන්ගෙන් පුරෝලා සීමාරයට පෙන්නවා. කුමාරයා හිතුවේ මේ දුප්පතුන් නැති ලෝකයක් මගේ තාත්තා මට හදලා දීලා තියෙන බටහිරේ තියෙන ඔච්චරයි අර. බටහිර නගරවලක් තියෙන්නේ සම්පූර්ණ දුප්පතුන් නැති ලෝක. හැබැයි ඉන්න හරියක් ඉන්නේ පිස්සෝ. හෙන ගහච්ච තුමු පිටින වගේ උන්ගේ ඔලු. බීලා විසි කරපු තැඹිලි කොම්බ වගේ ඇතුලේ ගන්න දෙයක් නැහැ. මෙතන තියන්නේ එහෙම නෙවෙයි මේ විරෝධය, මේ ලෙඩවීම, මේ වයසට යෑම, මේ මරණය සත්‍ය චතුරාර්ය සත්‍ය වගේ සංසාර ලෙඩක්. කො වසංගනික නෙවෙයි වැඩේ. උතන තියෙන ධර්ම කොටාසේ ගන්න නම් ඒ ක්ෂය වීම, වැය වීම, නිරුද්ධ වීම දිහා බලන එක අපි පොඩි දරුවන්ට පෙන්වන්නෙත් නෑ මරණ ගව. පොඩි උන්ට හොඳ නෑ අවමංගල්‍යයි කිය. නමුත් කොයි එකත් මරන. ඒක නිසා නිරෝධානුපස්සන, පටිනිස්සග්ගානුපස්සන, පටිනිස්සග්ගා කියන නිවනේ නම් පොතේ නම් පෙන්වන්නේ නිවන දකිමින් නිවන දකිමින් කියලා. නමුත් පටිනිස්සග්ගා තියෙනවා පරිච්ඡාග පටිනිස්සග්ගා පක්ඛන්දන ප්‍රතිනිස්සග්ග කියලා. ඒකේ පේනවා අපිට යමක් ප්‍රතික්ෂේප කරන්න ඕන යමක් අල්ලන්න ඕන. කවදාකවත් බෑ යමක් අල්ලන්න නැතුව යම ප්‍රතික්ෂේපන. ඒකට කියන ප්‍රතිස්ථාපනය කියලා. ඒ නිසා සර්වඥන්සේ උගන්වනවා කාමයේ අතහැරපන් කාම සංඥාව ඔබට තීරේ. කාම සංඥා අතහැරන රූප ධර්මයේ ගනි. එතකොට ඔබට රූප සංඥා විතුරු වේ. රූප සංඥා ඉවරකරනද ඉවර වෙනකොට රූප සංඥා විවරණකොට හිතින් මවාගත්ත නානා ප්‍රකට දේවල් එනවා. ඒව එකින් එක එකින් එක ගෙවම් කරන්න ඊට වෙදී සියුම් දෙයක් අල්ලලා. ඒතර යෝගාවත හැම කෙනාටම පේනවා මේක ගොරෝසුයි මේක සියුම්. මම මේ සියුම් දේ අල්ලන්නේ ගොරෝසු දේ ප්‍රතිස්ථාපනය කරන්නයි. මේ කලාව මේ මේ උපදේශයේ තේරුම් ගත්තට පස්සේ හැම කෙනෙකුටම කල යුත්තක් තියෙනවා. ඒක නිසා ආනාපාන සතිය මේ පියවර 16 විස්තර කරන ਸਰුවචනාංශය සඳහන් කරනවා යම් කිසි කෙනෙක් දැනට සීක පුද්ගල තත්වයක ඉන්නවනම් ඒ කියන්නේ දැනටමත් භාවනාවට බැහැලා ශික්ෂාවක නිදිගත කරන කෙනෙක් ඉන්නවනම් ඒ පුද්ගලයාට මේක ඒකාන්තයෙන්ම එයා හැබැයි අප අප අපමත්ත මානස හොඳට එලඹ සිටි 100න් ගත කරන කෙනෙක් වෙන්න ඕනේ ආතාපි කෙලස් තාවන වැරකින් යුද්ධ වෙන්න ඕන සති සම්පජඤ්ඤයෙන් ගත කරනවා නම් ඒකාන්තයෙන් එයාට නිවනට යොමු කරන අරහත්ත්වයට යොමු කරන ගතියක් මේ ආනපාන තියෙන. නිත්‍ය ටික ටික ටික ටික ගෙවම් කරලා ගෙවම් කරලා හිස් කරන ගතියක් තියෙනවා. බුදුහාමුදුරු ඊගාවට සඳහන් කරන මේ ඊචානංගල සූත්‍රයේදී ඇයි මම නිවන් දකින්න නැත්නම් පස්සේ ආනපාන සතිය වැඩි වෙයි කියලා බුදුන් සඳහන් කරන යම් කිසි කෙනෙක් කාර්යයතරපත් වුණාට පස්සේ ditta ධම්ම සුඛ විහරණයක් ඕනේ නා. අස්පනා පිට විදින සුව ජීවිතයක් අවශ්‍ය නම් ආනපානට ලං වෙන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි මම සතියෙන් සම්පජඤ්ඤයෙන් ඉන්නවයි කියන උරගා බලන්න ඕන නම් ආනපානෙ ගන්න. ඒ නිසා රහත් වෙච්ච කෙනෙක් සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක්, පසේ බුදුරජාන් වහන්සේ නමක් ආනාපාන සතිය වඩන්නේ මේ Tamanට මේ ආත්මෙම මේ වර්තමාන මොහොතේම සුඛ විහරණයක් අවශ්‍ය නම් ආනාපාන සතිය වඩන්න. මම සති සම්පජඤ්ඤයෙන් ඉන්න බව තේරුම් ගන්න ඕන ආනපන සතිය වඩනවා. ඒ කියන්නේ වරින් වර වරින් වර බැටරි ටිකක් charge කර ගන්න ඕනේ න ะ ආනපන සතිය වඩනවා. ඒ නිසායි සරුවචනාංශේ මාස 3ක් පැත්තකට ගිහිල්ලා මේ ආර්ය විහාරේ මේ බ්‍රහ්ම විහාරේ මේ තථාගත විහාරේ හිටියේ ඒ නිසා සරුවචනාංශේ සඳහන් කරන යම් කිසි කෙනෙක් මේ සතෝ අසතති සතෝ පසසති තනින් පටන් අරගෙන පටිනිසග්ගානුපස්සී දක්වා ආනාපාන සතිය වඩනවනම් එමසට කට ඇරලා කට හොදලා කියන්න පුළුවන්. ඒ මනුස්සයා ආර්ය විවහාරය ගත කරන කෙනෙක්, බ්‍රහ්ම විහාරය ගත කරන කෙනෙක්, තථාගත විහාරය ගත කරන කෙනෙක් කියලා. ඒ නිසා අපි ඉන්නේ කොතනද කියලා දැනගන්නත් ආනාපානේ කරන්න ඕනේ. ඉන්න තැන වැඩ ඉවර නැත්තම් ආනාපානයමයි ඉදිරියට සුද්ධ කරන්නේ වැඩ ඉවර කරත් ආනාපාන ඒ නිසා අපේ මුළු ජීවිතේ මුලත් ආනාපාන සති සමාධියයි නැත්නම් භාවනා ජීවිතේ මුලත් ආනාපාන සති සමාධියයි මැදත් ආනාපාන සති සමාධියයි අගත් ආනාපාන සති සමාධියයි ඒ නිසා යම් කෙනෙක් දවසක ආනාපාන සති සමාධියට තිබුණට වැඩිය පොඩිත්තක් ඩිංගිත්තක් සොච්චම වැඩි කරගන්න ගතියක ඉන්නවනම් දිගින් දිගටම ආරි විහාරයට බ්‍රහ්ම විහාරයට එහෙම නැත්නම් තථාගත විහාරයේට සැදී පැදී නැමී ගත කරන කෙනෙක්. ඒක නා තමන් ගැන තමන්ට අනුකම්පා කරන තමන්ට අත්ත් සිද්ධිය අත්ත් කුසලේ කරගන්න කෙනෙක්. ඒක නිසා අපි පුළුවන් තරම් බුදුජානන්සේ බලාපොරොත්තු වෙන අත්ත් සිද්ධිය අත්ත් කුසලේ නිසා අපි අපි ටිකෙන් ටික මේ ආනපන සති සමාධියට යොමු වෙන අතර අපිට අහන දකින සම්බන්ධ වෙන සෑම සියලු දිනාටම මේ නොමිලේ ලැබෙන ලද්දා මුදා නිබ්බුතිම් බුඤ්ජමානා කියන විදිහට මේක දැකලා අහලා ඒකට සද්ධාාවක් ඇති වෙන විදිහට ජීවිත රටාවක් සකස් කරගන්න ඕනේ දැනමත් යම් කිසි දෙයක් දැකලා සද්ධාාවක් ඇති වෙලා තියෙනවනම් ඒ සද්ධාව වඩා වර්ධනය වීම සඳහා ආදර්ශවත් වෙන විදිහට කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා මේ ගත කරපු අපි දවස් කීපයක් වෙනවා, බණ කීපයක් වෙනවා. ඒ සියල්ලමත් මෙතෙන් එනකොට මේ අත්ෝ ගෙනවන යම් අත්දැකීම් ප්‍රමාණයක් සුතමේ ඥාන ප්‍රමාණයක් ඒ සියල්ලම දිගින් දිගට ඉදිරියටපත් වීමෙන් මේ ආර්ය විවහාරේ බ්‍රහ්ම විහාරේ තථාගත විහාරේ කියන එක මරණින් එහා පැත්තට දාන්න නැතුව මේ ජීවිතේදීම සාක්ෂාත් කරගන්න අද දවසේ මේ ධර්ම දේශනාවත් දේශනාවලියත් එකසේ හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාවත් දේශනාවලියෙත් නිමාව සටහන් කරනවා ශිළු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා